ගෞරවනීය මූලාසනස්ත ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ පස්වෙනි දවසේ ගත කරන්නේ අපිට මේ වෙලාවේ හැටියට කාලය ඉදලා තියෙන ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට ඉතින් ඒකට පුරුදු කට්ටිය ඉන්න නිසා ප්‍රශ්න ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා ඒ ප්‍රශ්න ලිඛිතව ලිඛිත ප්‍රශ්න දිගේ අපි ඉදිරියට යන අතරේ ආරාධනා කරනවා කාට හරි වෙනත් කිව යුතු කළ යුතු ප්‍රකාශන පත්‍ර ප්‍රශ්න තියෙනවා නම් කර්මාකල සභාවට ඉදිරිපත් කරන්න කියලා. ලිඛිත ප්‍රශ්න මෙහෙමයි යන්නේ. කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී ආස්වාසය මට දැනෙන්නේ ඉස මුදුන දක්වා පමණ කෙටි දුරක් පමණි. ඒ මුළු ශරීරය පුරාම පැතිරී පා අග ඇඟිලි දක්වාම දිවෙන බව එක්වතාවක ඇසු වෙමි. මේ පිළිබඳ දැනුවත් කරන්නේ නම් ඔබ වහන්සේට පිං. ආනපන සතියට හිත යොමු වුණාට පස්සේ ශරීරයේ එක තැනක තමයි හුඟක් වෙලාවට වැඩියෙන්ම ප්‍රකට වෙන්නේ. නමුත් ඒ තැනින් පටන් අරගෙන දිගට දිගට යනකොට ඉතින් අන්තිමට මේ ආස්වාස ප්‍රසවාසය පාසා මුළු ශරීරයේම අලුත් වීමක් මුළු ශරීරේ පුරාම ආනපනේ පැතිරී යෑමක් උඟාක්ම සතිය වැඩනකොට උඟාක්ම සංවේදී වෙනකොට තේරුම් ගන්න පුළුවන්. නමුත් අපිට අර පටන් අර ගන්නකොට කොතනක හරි එක තැනක හෝ දැනෙනවා නම් දැන් මගේ හිත පිට ගිහිල්ලා නැහැ. ආනපානෙ තියෙනවා කියන්නේ ඒක මුල් කර ගන්නවා. මේකේ කියලා තියෙනවා ඉස මුදුන දක්වා පමණයි කියලා. කිටි දුරක් කියලා. ඉතින් ඒ වුණත් කමක් නැහැ. හැම ආස්වාසයක් පාසා හැම ප්‍රස්වාසයක් පාසා ඒතන දන්නවනම් මගේ හිත සතිය තියෙනවා පිට ගිහිල්ලා නැහැ කියන්නේ ඒක ලකුණක් වෙනවා. ඊට පස්සේ ඒකේ විස්තර දැක ගන්න අසුලුවා පීයේ ධර්මදේශනාදී මතක් කරා වගේ ආරමුණට කිමිද ගන්න බැස ගන්න ස්වરૂපයෙන් පවතින ඉතින් කෙටි කාරණාවයි අවශ්‍ය කරන්නේ ඒ ආනාපානේ වැටෙන එකත් එක්ක බොහෝ වෙලා ඉන්න එක. බොහෝ වෙලා ඉඳ ඉඳ ඉඳ ඒක පිළිබඳව දැනුම වැඩි වෙනවා. ඒ නිසා මේක ශරීරය පුරා පැතිරියා යුතුයි කියන හැඟීමකින් වැඩ කරන එක එච්චර ඥානාන්විත නෑ. එතකොට වෙන්නේ හිත කෘතිම වෙන්න පටන් ගන්නවා. ඒක නිසා දැනෙන්නේ අම්මා ආකාරයකටද ඒ දැනෙන ආනාපානය වැඩි වෙලා ඇසුරු කිරීමෙන් වැඩි වෙලා භාවිත කිරීමෙන් බහුලීගත කිරීමෙන් ඒ ආනාපානයේ නොපෙනෙන පැතිකඩවල් පේන්න පටන් අරගනි. එහෙම පුරාම පැතිරි පාග ඇඟිලි දක්වාම දිවෙන බව එක්වසාවක ඇසුවෙම කියන එක ඉච්ඡර විශාල සත්‍යක් නෙවෙයි. එම කියන එක බොරුවකුත් නෙවෙයි. නමුත් ඒකේ අනිවාර්යම ජීවිතය තුළදී අත්දකගත යුතු විශාල වටිනා දෙයක් කියලා හිතන්න නරකයි. ආනපන 11 ආකාරයක් ਸਰුවචනාංශේ විස්තර කරලා තිනවා. ඒ විස්තර කරලා තියෙන ආකාරල හැටියට බලනකොට මේ වගේ මේ ශරීරයේ පායඟිලි දක්වාම දිවෙන බව වගේ කියන දේවල් සරුවඥ දේශනාවේ නැහැ. නමුත් අර උනන්දු කිරීමක් වශයෙන් කවුරුර කියප එකක් වෙන්න ඇති. කෙසේ නමුත් සබ්බකාය පරිසංවේදී කියන එක අපේ අර්ථකථාව විස්තර කරනකොට ආස්වාස් ප්‍රසවාස මුළුල්ලම ආස්වාස් ප්‍රසවාස මුළු ශරීරයම කියන අදහස අරගන්නකොට සමහර වෙලාවට කෙනෙක් මේ වගේ අර්ථකථනයක් දුන්නා වෙන්න ඇති. නමුත් මේ වගේ දෙයක් පිටිපස්සේ එච්චරම එලවන්න තරම් ලොකු සත්‍යක් ඒ ප්‍රකාශය නෑ කියලා තමන්ගේ හිත දැනෙන දේ සතුටටපත් වෙලා වැඩි වෙලා භාවනා කරන එක තමයි හුඟක් හොඳ උපදේශය වෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ ආනාපාන සති භාවනා කරන විට ආස්වාද ප්‍රසවාස අතර නිරෝධයේ තිබෙනවා කියා පවසනවා. එය නම් කුමක්ද? එය නිවනද? සෝවාන් වීමට මෙමාත්මේම කළ යුතු දේ කුමක්ද? කරුණාකර ඒ ගැන අප දැනුවත් කරන්න. මෙහෙමයි පළවෙනි කොටස මම නැවත කියවනවා ආනාපාන සති භාවනා කරන විට ආස්වාස ප්‍රස්වාසයේ අතර Nirodhe තිබෙනවායයි කියා පවසනවා නම් පවසනවා එනම් කුමද්ද ඉනිවනද ඇත්තටම ආස්වාස ප්‍රස්වාස දෙක අතරේදී ආස්වාසයේ නිරුද්ධ වෙලා තමයි ප්‍රස්වාසය පටන් අරගන්නේ ඊට පස්සේ ප්‍රස්වාසය නිරුද්ධ වුණාට පස්සේ තමයි ආස්වාසය හටගන්නේ. ඉතින් මේ නිරුද්ධ වීමට තමයි ආස්වාසයේ නිරෝධය සහ ප්‍රස්වාසයේ නිරෝධය කියලා තියෙන්නේ. ඉතින් ඒක හොඳට දැක ගන්න පුළුවන් නම් ඒ නිරෝධ වෙන වෙලාවේදී ආස්වාසේ සහ ප්‍රස්වාසයේ හොඳ එකලසිතකින් බලාන ඉන්නකොට ඒ Nirodhe බලාන ඉන්න වෙලාවේදී රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් පහළ වෙන්න තියෙන ඉඩ අඩුයි. එනතන හිත දැක දැක දන දන තමන්ද කෙලෙස් වලින් තොර වෙච්ච බවක් නිකලෙස් හිතකින් ආනාපාන දිහා බලාන සිටීම ආශ්වාසය දිහා බලා සිටීම ප්‍රශ්වාසය බලා සිටීම කළ හැක්කක් බවත් ඒක හරි සුවදායක කය හිත සුව කරන දෙයක් බවත් වැටහෙනවා. ඉතින් ඒකට කියනවා තදාංග නිබ්බුති කියලා අපේ අටුවාචාරින් වහන්සේලා චිත්තක්ෂණ වශයෙන් නිවන අත්දකින්නයි කිය. ඉතින් යම් කිසි කෙනෙකුට ආශ්වාසයක් ගෙවෙන වාරයක් පාසා ප්‍රශ්වාසයක් ගෙවෙන වාරයක් පාසා ආශ්වාසයේ නිරුද්ධ වීම සහ ප්‍රශ්වාසයේ නිරුද්ධ වීම බලබලා ඉන්න පුළුවන් නම් අර චිත්තක්ෂණ වශයෙන් තියෙන නිවනේ යම් පැවැත්මක් පවත්වන්න පුළුවන් බවක විශ්වාසයක් ඇති වෙනවා. එතකොට මේ ආසස් ප්‍රසවාසයෙන් තොරව සද්දයක් ඇවිල්ලා ඉවර වෙනකොට වේදනාවක් ඇවිල්ලා ඉවර වෙනකොට හිතවිල්ලක් ඇවිල්ලා යනකොට ඒ සෑම තැනකම නිරුද්ධ වීමක් තියෙනවා. ගෙවන් කිරීමක්, ක්ෂය වීමක්, වැය වීමක් අන්න ඒක දිහා නොසලෙන මනසකින් බලා ඉන්න පුළුවන් නම් ඒ මනසට මානසික ආතතියෙන්නෙත් නැහැ කෙලෙසෙන්නෙත් නැහැ ඉතින් ඒක මෙතන කියන නිවන චිත්තක්ෂණ වශයෙන් ඒ ඒ චිත්තක්ෂණ වශයෙන් පවත්වන බව වෙන අතර ඒක දිගට පැවැත්වීම කලහක්ක් බව අර චිත්තක්ෂණ වශයෙන් බලන කෙනාට ලැබෙන වගකීමක් එයාට ලැබෙන අභ්‍යාසය තමයි මේ විදිහට తాවකාලික වශයෙන් ක්ෂණ මාත්‍ර වශයෙන් ලැබෙන මේ දේ දිගට පැවැත්වීමට මොන විදිහේ සංකල්ප පවත්වන්නද මොන විදිහේ ක්‍රියා කරන්නද මොන විදිහේ කතා පවත්වන්නද මොන විදිහේ ජීවන රටාව පවත්වන්න ඕනද කියලා ඒ ලැබිච්ච తాවකාලිකව ලැබිච්ච ක්ෂණ මාත්‍ර වශයෙන් ලැබිච්ච නිවන බුද්ධියට සින්න කරගන්න තමන් හැඩ ගැහෙන්න වෙනවා ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ මාර්ගය කියන්නේ සෝවාන් වීමට මෙම ආත්මයේ කල යුතු දේ කුමක් සෝවාන් වීමට මෙම ආත්මයේ කල යුතු දේ කුමක්ද ඉතින් ඒක තමයි මේ එකතු වෙලා කරන්න හදන්නේ දවස් 7ක් විතර. ඉතින් තවත් මොනවාරි තියෙනවද කියලා හිතෙනවද කියලා මට සැකයි. ඒක තමයි මේ ඇවිල්ලා ඊට වැඩි වෙන හරියකට මේ ඇවිල්ලා ඉන්නවත් දන්නේ නැත්තම්. මේ වගේ දෙයකින් පිට ගෙදර වෙන උනර ගෙනියන්න මේ තන ඇවිල්ලා. ඉතින් අපි දැන මේ දැනුවත් කිරීම තමයි අපි ධර්ම දේශන ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරීම හැම මාර්ගෙම කරන්න හදන්නේ. අපි ළඟ තියෙන උපක්‍රම ටික හැකිතා කියදෝදා බලන එකයි. ඉතින් ඒකට කලින් ඒක රහත් වීමට කියලා ලියලා කපලයි ලියලා තියෙන සෝවා. සෝවාන් කියලා ලියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඊටත් පල්ලයට දාගන්න සෝවාන් වලටත් පල්ලයට මේ ආත්මෙදිම සතිය පිහිටීමට කියන එක ගත්ත ගමනේ මේ ප්‍රශ්න ඉවර අපිට ළඟා විය හැකි ආදර්ශයක් ගන්න ළඟා විය හැකි එල්ලයක් තියාගන්න ඒ මොකද සතිය පිහිටෙව්වොත් සතිපට්ඨානයි කියලා මේකට කියනවා. ඒක සෝවාන් වීමට අවශ්‍ය කරන ආසන්න කාරණාවක්. සෝවාන් වීම රහත් වීමට ආසන්න කාරණාවක්. ඒ නිසා අපිට මේ ආත්මේම සතිය පිහිටීම කළ හැකියි. ඒක මේ අත දිගාන ප්‍රදේශයේ තියෙන අත්දැකීමක්. අත දිගාන ප්‍රදේශයේ තියෙන මේ අත්දැකිය හැක්කක්. ඉතින් අන්නේ වගේ පොඩි දෙයක් අල්ලගත්තාම අපිට ඒක සාර්ථක වෙනකොට ඒ සාර්ථක මනස තුලින් තමයි ඊට වැඩිය ලොකු ලොකු ලොකු પરමාර්ථයට යන්නේ අනිත් එක ධර්මයේම තියෙනවා ඕපනයික ගුණය කියලා එකක් අල්ලලා දුන්නට පස්සේ ඒක දිගේම ධර්මයේ විශ්ීම උපනයනය කරනවා ලොකු ලොකු ගැඹුරු ගැඹුරු දේවල් වලට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පත් කරනවා මහමූද වාගේ යන්තම් වරලු කරතෙමෙන්ට තරමට මූද උහුරු කරගත්තාට පස්සේ ඊට පස්සේ ධන ඉසක් මට්ටමට උකුල මට්ටමට, තන මත්තක් මට්ටමට, බෙල්ල මට්ටමට හිමීට හිමීට හිමීට හිමීට බැහැගෙන යෑමක් තියෙන නිසා මේ පළවෙනිම දේශනාදී මම මතක් කළේ අපි මේ දවස් හත අපි ගත කරන්න හදන්නේ මේ සතිය කියන එක හඳුනා ගන්නයි. ඒ නැත්නම් අප්‍රමාදය හඳුනා ගන්නයි, එලඹ සිටීම හඳුනා ගන්නයි. ඉතින් ඒ නිසා මම පුද්ගලිකව තියාගත්ත උපමානය තමයි විපස්සනාවට තියෙන කෙටිම මාර්ගය ඇත්ත ඇති ඇටි දැකීමට තියෙන කෙටිම මාර්ගයේ සතිය ඒ නිසා විපස්සනා කියලා කියන සතිය විපස්සනාව කියලා කියන්නේ භාවනාවට කියන නමක්. භාවනාව සහිත විපස්සනාට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. නිසා බුද්ධ ධර්ම කියලා කියන්නේ විපස්සනා, විපස්සනා කියන්නේ සති. අන්නේ විදිහට කියාගත්තාම මේ මේ ගත කරන දවස් පිට ඇතුළත අපිට මේ වර්තමාන ජීවත් වෙන එක එළඹ සිටි ගතිය කලහක්ක්ද මේ ජීවිතේ කලහක්ක්ද කියනවනම් ඒ මතින් කලහකී ඉතුරු වැඩ ටික කලහක්ක් කියන හැකි සංඥා වෙනවා. නිසා බරපතල අභිමතාර්ථ තියාගන්න එපා. කල හැකි මේ ළඟාවිය හැකි මේ එල්ලයක් ළඟ තියාගෙන යනකොට හැකි සංඥා වෙනවා වැඩි. කිරීමේ හැකියාව සාර්ථකත්ව වැඩි වෙන නිසා පොඩි කොටසක් අල්ලගෙන ඒ කොටස සාර්ථක වීමෙන් ඊගා කොටසට එහෙම මේ මෙන්න තමන් තුළ ආත්ම ශක්තිය වඩන එක තමයි මේ අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියන්නේ ඒක නිසා මේ ප්‍රශ්නය සෝවාන් වීමට මේ ආත්මය කළ හැකි යුදේ කුමක්ද කියන එක වර්ණගා ගන්න සතිමත් වීමට සතිපට්ඨානේ ඇති කර ගැනීමට මේ ආත්මය කළ යුදේ කුමක්ද ඉඳගෙන අපි භාවනා කරනවා සක්මන් කරමින් භාවනා කරනවා එදිනදා වැඩ කරනකොට එලඹ සිටි සිහියෙන් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒක කළ හැකි නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා අපිට මේ බෞද්ධ ජීවිතයක අපි කළ හැකි කළ යුතු වටිනා දෙයක් කියලා සතුට වෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ අන්ත දුකකට මුහුණ පා ඉච්ඡා බංගත්තට පත්වුවකට එම කම්පණය නිසාම රූපය ගිවන් කළ හැකි වන්නේ අවබෝධයෙන්ද ස්වභාවයෙන්මද එම කම්පණය නිසාම ඔහුගේ සක්කාය දිට්ඨිය කැඩීමට ඉඩ කඩ කොතෙක්ද කර්ණයෙන් පහදා දෙනු මැනවි මම හිතන්නේ මේ මේ ප්‍රශ්නේ නගලා තියෙන මොකද සංසිද්ධියක් හිතේ තියාගෙන නැත්නම් නිදර්ශනයක් හිතේ තියාගෙන නිදර්ශන එලි කරලා නැහැ. නිදර්ශන හෙලි කරන ප්‍රශ්න මේට වැඩි විස්තර වෙනවා. මම නැවත කියවන ප්‍රශ්නේ තේරුම් ගැනීම සඳහා අන්ත දුකකට මුණපා ඉච්ඡා බංගත්වයට පත්වුවකට එම කම්පණය නිසාම රූපේ ගෙවම් කළ හැකි වන්නේ අවබෝධයෙන්ද ස්වභාවයෙන්මද කියලා. ඇත්තටම මේ නියමයක් නැහැ. ඒ වගේ තදික කම්පනයක්පත් වෙච්ච කෙනෙකුට රූපේ ගෙවම් කළ හැකි කියලා. හුඟක් වෙලාවට ඒකෙදි පටලවිල්ලක් ඇති වෙන නිසා රූපේ ගෙවන් කිරීමක් කරන්න හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් ඕනේ පිරිච්ච මනසක් ඕනේ එහෙම නැත්නම් සන්තුෂ්ටිකර මනසකින් තමයි මේ සරුවචන් ආංශේ මේ ක්‍රමෙ පෙන්ලා තියෙන්නේ වේදනට එහෙම නැත්නම් වේදනාවෙන් උග්‍ර වෙහෙසකටපත් වෙච්ච ඉච්ඡා භංගයටපත් වෙච්ච කෙනෙකුට මේ වගේ ගැඹුරු ධර්මයක් අවබෝධ කිරීමට තියෙන ඊට අඩුයි. හැබැයි මට පේනවා මේ ප්‍රශ්නේ ලියලා තියෙන මොකද්ද මේ සංසිද්ධියක් නිදර්ශනක් හිතේ තියාගෙන ඉතින් ඒ සංසිද්ධියත් හරහා එනවනම් සමහර විටක අපිට මේට වැඩිය ප්‍රායෝගිකව මේක බලා ගන්න පුළුවන් වෙයි. දෙවෙනි කොටස යනවා එම කම්පණය නිසාම ඔහුගේ සක්කාය දිට්ඨිය කැඩීමට ඇති ඉඩකට කෙතෙක්ද. ඒ කම්පණ වෙච්ච වෙලාවක ඉඩකට හුඟක් අඩුයි. කම්පණ වෙච්ච වෙලාවවල තියෙන්නේ හිත මේ ඉදිරි බලන එකක් නෙමෙයි පිටුරු ගහේ හරි එල්ලෙනවා ගඟේ ගහගෙන යන මිනිස්සයා. ඒතකොට සක්කාය දිට්ඨිය කැඩෙනවට වැඩිය තියෙන එක ඝන බහල වෙලා ශක්තිමත් වෙන්න ඉඩ තියෙන්නේ. ඒක නිසා මේ කම්පන තත්ත්වය යටතේදී සත්‍ය ධර්මයක් අවබෝධ කරනවා කියන එක හිතන්න අමාරුයි. එහෙම නැති වෙලාවකවත් මේ රූප ධර්ම ගෙවන් කිරීම හෝ සක්කාය දිට්ඨිය කැඩීම කියන එක කොච්චර දුෂ්කරද? එහෙමනම් දුකටපත් වෙච්ච එක නයිටත් වඩා දුෂ්කර බවයි කියන්න තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ නගපු එකන තාම මේකට තොරතුරු එකතු කරනවා නම් මම හිතන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න ලේසි වෙනවා මේ තියෙන වචන ටිකෙන් නම් මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ හරි අමාරුයි මේ මොකක්ද අහන්නේ කියන එක ප්‍රශ්න යොමු ඔපතෙන්ද කියලා හිතා ගන්න අමාරුයි. නෑ ඒ වයිදී ඇත්තටම සිද්ධිය අරගෙන බැලුවොත් එහෙම ਸਰවචනාංශයේ ඉස්සලාම මේ පුද්ගලයා ඒ දුක්ඛිත තත්වයෙන් ප්‍රකෘති තත්වයටපත් කරලා ඉවර වෙලා උත්තර කරන්නේ. ඒපත් කිරීම ඊ타මත්ම දක්ෂ කෙටි ක්‍රමයකට හරියටම ඇනේටම මිටියෙන් ගහනවා. ලෙඩ වෙච්ච කෙනෙක් විදියට නෙමෙයි. හරියටම ප්‍රශ්නට අනලේ මනස ප්‍රകൃතියට අරගෙන ඉවරලයි ධර්මයේ දෙන්නේ. ප්‍රകൃතියට ගණකම් ගන්නකම් වේදකමක් කරන්නේ. ලෙඩේ රෝග සෝග ඊට පස්සේ හේදකම කියලා දෙනවා. ඉසල වෙදකම කරලා යා මැදිස්තර අරගෙන හෙදකම අපිට එහෙම නැතුව වෙදකම කරන්න දන්නේ නැතුව ඒ වෙලාවේ හෙදකම අහන්නේ ඒකට බුදුරජාණන්සේක මහා පළල් විශාල ඒ දුකිත පුද්ගලයා මේ වැළඳ ගන්න. යාගේ දුක හදා බෙදා ගන්න. යාත් ඒ දුකත් එක්ක පත්තත්තට පත්වෙච්ච කෙනෙක්ගේ මට්ටමේ ඉඳලා කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. නිසා කිසాగොත් මේ පටාචාරා වෙනකොට මේ සරුවචනාංශේ ධර්ම දේශනා කර තියෙනකොට නංගි සිහිය ලවගනින් කියලා ඉස්සලම කිව්වේ. එතකොට යා නිර්වස්ත්‍රව හිටියේ පවුලට වියසන වෙලා ඔක්කොම වෙලා හිත අවුල් වෙලා ඒක අටුවාව විස්තර කරනවා කුරුල්ලේ දකින්නට අප්පුඩි ගහ ගහ එලවනවලු කුපියා කුස්සෙක් කෙලනවා. වතුරක් දකින්නට කෑ ගහනවලු මේ ළමයා පණී දැන් කියලා. එයාට අර පියාකුසටයි වතුරටයි ණයටයි ඇතිවෙච්ච භීතිකාව නිසා ගමන් කරලා තියෙන්නේ මේ කුරුල්ලේ දකින්නකොට මේ දරුවා දැන් ගෙනියයි කියලා හිතනවා. වතුරක් දකින්නකොටම මගේ ඊගාතවතුවා වැටලා මැරෙයි කියලා හිතෙනවා. නායක දකින්නකොටම සතෙක් දකින්නකොටම මගේ ස්වාම පුරුෂයා මරයි කියලා හිතෙනවා. ගින්නක් දුමක් දකින්නකොටම අම්මයි පුතා නම් මල්ලි මැරෙයි කියලා හිතෙනවා. ඒ ඇව්වට අප්පුඩි ගගා දුවදුවා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ විකෘති මනසක සරෝජන ආපු ගාම කිටි ක්‍රමයකට නංගි සීයලව ගන්න කිව්වා. ඉතින් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපි කියනවා සද්දයක් ඇහෙනකොට සීයලවන්න බෑ කියලා. අපි කියනවා දත එකක්ම තියෙනකොට සීහෙලවන්න බෑ කියලා. අපි කියනවා මූණේ කුරුලාවක් තියෙනකොට සීහෙලවන්න බෑ කියලා. අතන මොනවාක් නැහැ යන්න තියෙන අන්තිමටම ගිහිල්ලා බුදුහාමර කිසි පැකිලීමක් නැතුව නංගි සීහෙලවපන් කියනකොට පටාචාර සීහෙලවනවා. එතන බුදුහාමරගේ ශක්තියක් තියෙනවනේ එතන. එහෙම අපි ගුඩත්වයක් ආරූඪ කරන්න හදන්නේ නැතුව මනුස්ස ලීලාවෙන් ගත්තොත් අපි දැක්කනම් එමන්සය ස්ත්‍රියාවක් හෙළුවෙන් ඉන්නේ ඒක දිහාන බලන්නේ. සමාජයට දැන් මේ මේ කවුරු හරි මෙතෙන් ආවනම් ස්ත්‍රියක් තරුණ වයසේ කෙනෙක් එහෙම සිහිලව ගන්න කියන එකක් නෙවෙයි අපිට මතක් වෙන්නේ. අපි එතන ගාඩට කතා කරලා ගියා එළවල දාපන් කියලා. ඒ කියන්නේ પરමාර්ථයේදී ආ බුදුහාමර බැලුවේ අපි අපි බලන්නේ සම්මුතියේදී. නමුත් පටාචාරාවේ ඉන්නේ සම්මුතියේ ඉක්මවලා අම්මුතිය අවුල් වෙලා. પરමාර්ථෙ මුකුත් වෙලා නැහැ. කතාල කියන අංගේ සීලබන්. ඉතින් අර ඇඳුම් නැති වුණත් වස්තු භෝග දරුව මල්ල නැති වුණත් සීල වීමට බාධාවක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දන්නා බටාචාරාවට ඒක ඒ වෙලාවේ තේරුණා. තේරුණාට පස්සේ බණ කිව්වට පස්සේ එතකොට මෙයාට මේ ලැජ්ජ බය පහළ වුණා. ළඟ ඉන්න පුරුෂයෙක් මේ උතුරු සලුව දුන්නාට පස්සේ වහගත්තා. ඊට පස්සේ කියන බණට සම්බන්ධ වුණා මිසක්කා මේ ඉන්න පිරිසත් එක්ක මම ගැළපෙනවද මොකක්වත් අපි ළඟ මානසිකත්වයේ තියෙනවනේ මනුස්සයෙක් එක්ක කතා කරනකොට ගැඹුරු ධර්ම යන්නේ ඉස්සෙල්ලා ඒත් එක්ක මනුස්සකමෙන් බ්‍රිජ් වෙන්න ඕනේ. මනුස්සත් එක්කම සම්බන්ධ වෙන්නේ නැත්තම් sannivedanayak නැහැ. අර දුප්පත් ගෙවේට ආහාර දෙවලා දාහන් දුන්නා. කිසා ගෞතම කිව්වා මට බුදුන්සේ කියනෝනේ මට අබ ටිකක් ගෙනත් දුන්න සම්නිම කරන්න පුළුවන් කියලා. බොරුනේ. හොඳටම දන්නා මේ මාස බැරිලයි කියලා. දර බැරිලයි. නම් මට උදව් කරන්න පුළුවන්. මට පුළුවන් නම් අබ ටික. ඉතින් මම හිතන සිම්පල් නේ අබ ටිකක් ගේන්නේ. බය යනකොට කියන හැබැයි නොමල ගේකින් ඈ. ඒක ඒක වදින්නේ නෑ මේ කිසాగොන්දේට වදින්නේ නෑ. මැරිච්ච නැති ගේකින් කියන එක. ඉතින් ගිහිල්ලා කියනවා බබා පෙන්නලා අනේ බලන්න මෙන්න මෙහෙමයි මෙහෙම මට ගුරුවරයෙක් හම්බුණා. සනීප කරන්න පුළුවන් අබ ටිකක් දෙන්න. අයියෝ කියලා අරමංශ ගෙට යන අබ ගේන. ඒකට කියනවා මේ ගෙදර කවුරුත් මැරෙලා නැද්ද? පිස්සු කතා කරනවා මේ ඊයේත් මල ගෙදරක්, සියසු මහණෙත් මල ගෙදරක්. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මරණය බුදුහාමුදුරගේ වචනේ නෙවෙයි. ලෝකයාගේ වචනෙන් ඇයි හිතට වද්දලා ඉවර වෙලා ආපහු එනකොට කිසాగොතුමිට තේරෙනවා මම මේ උස්සගෙන යන්නේ මලකුණක් කියලා ඒක සෝනට දාලා කියලා කියන දරුවා සනීප කරන එක නෙවෙයි සංසමාව සනීප කරන්නේ. එතෙන්දී බණ කියන්නේ. අර දරුවා අරගෙන එනකොටම බණ කියන්නේ නැහැ. දුප්පත් ගොවියට කඳ බොන දීලා හරි ගස්සලා ඉතින් නිකමට හිතන්නේ දරුවචනංශ වගේ කෙනෙක් ඇවිල්ලා මේ දැන් ආපු මිනිස්සුයෙකුට උඹ බත් කාලා දෙන්නේ ගිහලා බට්ටියක් කාලා වරෙන් කියලා බණ කියන්න පමා වෙනවයි කියන එක. මේ විචාර සෙනඟක් බලනින් දැද්දි. අන්න එතන තියෙ බුදුරජාණන්සේක තියෙන මානව ගතිය, මනුස්ස ගතිය බුදු උනත් අනික් කෙනෙක්ගේ මානසිකත්වයෙන් කල්පනා කරන්න පුළුවන්. කවදාකවත් ඇසියුම් කළා නෑ මම මෙහෙමයි, මයි ළඟට එනකොට මෙහෙම එන්න ඕනේ. ඒක මොනක්වත් නෑ. එතකට මේ සෝපාකට අඟුලිමාලාට කතා කරලා තියෙන වචනේ පාවිච්චි කරලා තියෙන වචනේ අන්තිම මානසිකයි. කිසියම් ඉන්ද්‍රජාලයක්වත් එහෙම නැත්තම් තේරෙන්නේ නැති මේ මන්ත්‍ර වලින් නෙමෙයි කතා කරලා තියෙන්නේ. අඟුලිමාලට කිව්වේ මම නතරුණා පුළුවන් නම් නතරය. ඒවට කියනවා ආර්ය බෝහාර කියලා කියනවා. නමුත් ඒකේ වචනේ සාමාන්‍ය සම්මතයේ අර්ථයක් තියෙනවානේ. මම නතරුණා පුළුවන් නම් නතරයක්. සෝපාක දැක්කට ඇවසලු බබා පැවිදි වෙන්න කැමති නැද්ද කියලා ඇහුවා. අසුචි කද කරේ තියාගෙන ඉන්න අර වසලයාගෙන් අහලා තිනවා. "ඔයා නැන්ත කැමති මේ මේ මහාන වෙන්න කැමති." ඉතින් අර මනුස්සයාට manussකමක්වත් නැහැ. මිනිස්සේ ලෝකයා වසලයයි කියලා, සක්කිලියයි කියලා වැත්තකට දාපු මනුස්සයා අර අසුචි කද අරගෙන මුල්ලට ගියාට පස්සේ පිටිපස්සෙන් ගිහිල්ලා අහනවා "ඔයා කැමති නැද්ද පැවිදි වෙන්න" කියලා. ඉතින් ඒකට මොන තරම් අර සිප වැළඳ ගැනීමක්ද තියෙන්නේ manussකමේ. ඉතින් අනේ මට කරන්න බෑ. ඉතින් අපි අහවල් කුලේනේ කියලා නෑ. මට ප්‍රශ්නයක් නෑ. අම්මයින් ගිහලා අහලා ඉන්න. අම්මා කැමති නම් පුළුවන්. ඉතින් අපි ආගම පතුරන කයට ඕනෝ පොඩ්ඩ මතක නෑ. ඊටදී අපි ලවුඩ් ස්පීකර් එකෙන් 1000කට එකවරන කමටහන් දෙන්නේ. ඉතින් කොහොමද මේ එක එකනා කොහොමද ටච් කරන්නේ? බණක් කියන ඔක්කොටම හරිනේ කාටද ඇහෙන්නේ? මුණින් ආපු කලවට වතුරක් කරුවට වැටෙන්නේ නැහැ. බුදුරජාණන්සේමනේ හරියට ෆොසෙප් එකක් කරන එක එක අහුලන්නේ. ඒ අදාළ පුද්ගලයා අහුලලා දාන්න. ඒ නිසා අය අර ඒ බුදුරජාණන්සේගේ තියෙන අර විශාල ශේෂ්ත්‍රයකට වැඩ කරන්න පුළුවන් ගතිය තිබුණම කාට හරි කතා කරනකොට හරියටම මේ මිනිස්යාට ඒ වෙලාවට අදාළ ඒ sannivedanaye අතින් වෙන කාටවත් කිට්ටු කරන්න බෑ. මේ තිබුණ මානව දයාවයි කියන්නේ කරෝ මේ කරුණාවයි ඒ වගේම ප්‍රඥාවයි. හරියට කතා කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ මම කියලා ඇසියුම් කරන්නේ මේ මම කතා කරන්නේ බුදුන් කියන එකක් නෑ. තියෙන එකම දේ මේ පුද්ගලයාට ඒ තමන්ගේ වචනේ sannivedanaya කිරීමේ උපරිම ශක්තිය යොදන මිසක් අපි වගේ කෙනෙක් ළඟට 아무ත් එක්ක ආපුවාම මම මගේ පඬිතකම් මාන්නකාරකම් පෙන්වන්නත් වෙනම අපි අඳිනවනේ. අපි ඇසියුම් කරලානේ කතා කරන්නේ මේ මිනිස්සුත් එක්ක බලනකොට සරුවචනසික එහෙම එකක් නැහැ. එතකොට තියෙන්නේ 100 100ක් මට පැමිණිච්ච කෙනාගේ මානසිකත්වයේ ඒ මානසිකත්වයේ ඒක දිහා බලනකොට එච්චරම సౌందర్యාත්මක මිනිස්සෙක් ලෝකෙම ඉඳලා හැම වෙලාවෙම ඉදිරිපත් වෙන දේ ඕන දෙයකට ෆිට වෙන්න ලෑස්ති ඉදිරිපත් වෙච්ච මිනිස්සයාගේ තැන ඉඳලා තමයි යන්නේ. බුදුහාමුදුරගේ තැන ඉඳලා එයා මෙතෙන් උඩට ගන්න හදන්නේ එයාගේ තැනට බහින්න පුළුවන්. වැසට පස්සේ අර මනුස්සයාට ලොකු සතුටක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ මයිත් එක්ක එක සිගරට් එක දෙකට බෙදාන කිව්වා කිව්වා. මගේ යාළුවෝ කීටි ඔව් කියන්නේ මෙහෙම බණ්ඩාරනායක මහත්තයත් එක්ක අපේ බාප්පා සිගරට් එක දෙක එක සිගරට් එක දෙකට කඩන් බීලා තියෙනවා. ඉතින් ඒක හරි ලොකු දෙයක්. බුදුරජාණන් වහන්සේට මේ මනුස්සයෙක් වත්තට පත් වෙනවා කියන එක මහා කරුණාවෙන් බලනකොට ආභරණයක්. පසලෙක් වුණත් පිස්සෙක් වුණත් එතෙන්ටපත් වෙන්න බෑ. ඒ ඒ මොකද අපිට එතෙන්ට කරන්න බැරි අපි මේ ඇඳලා ඉන්නේ. අපේ වචනක අපි ඇඳලා ඉන්නේ. ඉතින් අපි හිතනවා එනින පිස්සන් ගැටියට අපිට එතෙන්ට යන්න බෑ. පුළුවන් නම් අපේ මට්ටමට වරේ. ආවොත් බන කියන්න. ඉතින් එතකොට ලොකු ඒ sannivedanaye ලොකු ગેප් එකක් හිටිනවා. ඒ ગેප් එක හරහා අපි කියන දේ යන්නේ නැහැ. ඉතින් බහින්න පුළුවන්කම තමයි මෙතන මහා කරුණාව කියලා ඒක මේ මේ දෙතුම් දෙපොලක විතර සඳහන් කරලා තියෙනවා නේරං ජායම් භගවා තේන තේන සමේන භගවා වේරං ජායන් නිරති නලේරු පුචි මන්ද මූලයේ කියලා තමයි විනය අටුවා පටන් විනය පොත පටන් අරගන්නේ. ඒකේ අටුවාචාර්යන් වහන්සේ අහනවා ඇයි සරුවච්චන් වහන්සේ වේරංජාවේ ඉන්නවා කියන්නේ නැතුව වේරංජාවේ නලේරු පුචි මන්ද මූලයේ ඉන්නවා කියලා දෙකක් සඳහන් කරලා තියෙනවා. වේරංජාව කියන්නේ ගම නලිරු පුච්චමන්ද මූලය කියලා කියන්නේ නලිරු යක්ෂයා ඉන්න ගොරක ගහක් ඒතර තියෙන කැලයක්. ඇයි ගමයි කැලේ දෙකම සඳහන් කරලා තියෙන කියලා අටුවචාන් වහන්සේක විස්තර කරලා කියනවා. උන්වහන්සේ කැලේට යනවා ප්‍රඥාව වඩන්න ගමට යනවා කරුණාව ඇති කරන්න. පින්ඩපාත යනවා කියලා ගම දිහාට යනකොට යන්නේ උන්වහන්සේ මේ දාන බෙදෙන මිනිසෙකුට හරි කවද සූපත් වේවා කියලා කරුණාව ඇති කරන අදහසෙන්. ගිහිල්ලා කාගේ හරි කාගේ හරි ගෙදරකට ගිහිල්ලා හංගාගෙන කාලා දෙන දෙයක් අරගෙන ඒ ඒ ඒ මිනිස්සුන්ගේ මට්ටමට බහලා බණ කියන්නේ නැහැ වෙලාවේ. සුවපත් වේවා කිව්වා දාන ටික අරගෙන ආවා. ඒකේ ප්‍රඥාව වඩන්න ඕනේ උඩ කැලේට ඇවිල්ලා තනි වෙනවා. මේ දෙක සමබර කරපු ලස්සන චරිතයක් තමයි බුදුරජාණන්සේ ළඟ තිබිලා තියෙන නිසා හැම වෙලාවෙම මේ මිනිස්සුෝ ගිහියෝ කෙලස් කරන කට්ටිය කාමභෝගීන් කියලා අයින් කරන්නේ ඒ මිනිස්සු ගාවට යනවා. ගාවට යන්නේ සීමිත කාලය ඇතුළත ගියා. ඒ ගණුතුනියෝ කෙරුවා. ඒකල මිනිසුන්ට අඟවනවා. මේ ළඟ කැලේ බුදු කෙනෙක් ඉන්නවා කියලා. ඒකල කරුණාවෙන් අපිට සම්බන්ධ කරන ඉඟියක් දීලා එනවා. ඊට පස්සේ අවශ්‍ය කෙනා හවසට ආපුවාම බණහඬ කරුණාවෙන් ප්‍රඥාවෙන් කියලා දෙනවා. අන්න ඒ දෙකේ හිතා ගන්න බැරි ගතියක් තිබිලා තියෙන්නේ. ඒකේ කියනවා සාමාන්‍යයෙන් හිටින්නේ ශාස්ත්‍රුන් වහන්සේට විතරයි කියලා. ඒ තරම්ම මහා කරුණාවකුයි ඒ තරම්ම මහා ප්‍රඥාවකුයි ඊ ගාවට පහළ වෙන කට්ටිය හුඟක් වෙලාවට මේ අඳිනවා. ඒ කියන්නේ කෙලස් වාසනාව ඉතුරු වෙනවා ඒගොල්ලන්ට. බුදුරජාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් දුරු කරපු නිසා අවාසනාවන්තෙක් කියලා කියනවා. කෙලස් වාසනාවක් නැහැ. මොකද යමක් කරන්න ගියාම මේ මම කියන කොනෙන් බලන්නේ මම කියන තැන මම කියන සක්කාය දිට්ඨිය නෙවෙයි බලන්නේ 100%ක්ම ප්‍රායෝගිකයි. ඒක නිසා මම කියන දෘෂ්ටි කෝණයෙන් බලන කෙනාට වැඩිය සාර්ථකත්වය වැඩියි. ඒ නිසා මං මං හිතනවා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ දෙයකින් කියලා. නමුත් මං හිතනවා මං ඉල්ලා හිටනවා නැවතත් මේ ප්‍රශ්නෙට අදාළ Taman දන්න සංසිද්ධියක් එක්කයි මේ කතා කරන්න හදන්නේ. අන්නේ සංසිද්ධිය කියනවනම් ධර්ම සාකච්ඡාව මීට වැඩිය මේ ප්‍රාණවත් වෙනවා රසවත් වෙනවා. නෑ ගෞරවනීය ඊගා ප්‍රශ්නට මම යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිින්ද තුලදී ධ්‍යාන සමාපatti තුලදී අනිත්‍ය ප්‍රතිබද්ධ විඥානය තුලදී පරසමාපatti තුලදී සතිචෛසිකයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන මැනවි. නින්ද කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙලස් නින්ද ඒකෙදී සතියට සතිමත් වෙන කෙනෙකුට සතිය අවදි කරන්න උනත් නින්දට සතිය අවදි කරන්න බෑ. නින්ද කියලා කියන්නේ සතිය තලාගෙන පෙලාගෙන මුහා කරගෙන යන තත්වයක් ඒ නිසා ඒක පමාදයට වැටෙන. නින්ද මදය පමාදයට වැටෙනවා. අප්‍රමාදය තමයි සතියට කියනම ධ්‍යාන සමාපatti තුලදී Taman ඉස්සරහින් තියාගත්ත අරමුණේ নিমগ্ন වෙනවා මිසක් අරමුණ විමසා බැලීමේ ශක්තිය නෑ ධ්‍යාන සමාපත්තියේ. අරමුණට මේ සමවැදීම වෙන්න පුළුවන්. නමුත් අරමුණ විග්‍රහ කර බැලීමේ හැකියාව නැහැ. අනිත්‍ය ප්‍රතිපද විඥානය තුලදී අරමුණු වලින් පරිබාහිර වීමක් තමයි සිද්ධ වෙන්නේ. අර වගේ අරමුණක් ඇතුළට කිඳ බැහිමක් වෙන්නේ නැහැ. ඒ නිසා අනින්ජ්‍ය පද්ද මේක කෙලින්ම ත්‍රිපිටකේ සඳහන් වෙන වචනයක් නෙමෙයි මම දාගත්ත වචනයක්. අනින්ද්‍රිය බද්ද කියනට වඩා ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ රූප රාග රූප ධාතු රාග විනිබද්ද කියන වචනේ. රූප ධාතුන් කෙරෙහි රාගයෙන් බැඳිච්ච නැති කියන වචනය. අන්න එහෙම වෙනකොට අනිමිත්තයි මෙතන නිමිත්ත වෙන්නේ. ධානයේදී තදබල නිමිත්තකටයි සමවදීන්නේ. මෙතනදී අනිමිත්තක් තියෙන. ආනාපාන තිබුණත් ආනාපාන නිමිත්තක් ගෙවිලා. ඒ නිසා එතනදී සතිය විවෘත වෙන්නේ උඟා උඟා පිරිසිදු වෙච්ච වගේ මනසකට ඒ වගේම ඒකේ ඉන්න බවට අවදි වෙන්න පුළුවන්. මම දැන් ඉන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කින්දෙන් පරිබාහිර බව දැනගන්න පුළුවන්. ඒ නිසා ඒක සජීවී ගතියක් තියෙනවා නිකන්. එළඹිච්ච ගතියක් තියෙනවා. ඵල සමාපත්තිය තුළදී එච්චරක්වත් කෙලස් නැහැ. අනින්ජේ පටිපද්ද ඉන්ද්‍රිය පටිපද්ද නැත්නම් රූප ධාතු රාග රූප ධාතු රාග විනිබද්ද තත්ත්වෙදී කෙලස් තියෙනවා තාම. නමුත් తాවකාලිකව අරමුණු වලින් සමුගෙන තියෙන්නේ. ඵල සමාපatti කියනකොට අඩු ගානේ ප්‍රධාන සංයෝජන ධර්ම කැපිලා ඒ කැපිච්ච සමාපatti ඉන්න නිසා හිතේ නික්ලේශී භාවයක් තියෙනවා. එතකොට සතිය අවදි වෙන්නේ අරටත් වැඩිය පිරිසිදු වතුරකට. කැළඹිච්ච කෙලසිච්ච වතුරකට නෙවෙයි. ඒ නිසා මේ සතිය රස තුනක් විඳිනා වගේ ධ්‍යාන සමාපත්තිය තුළදී අරමුණු මුද හිරිවැටීමක් වෙනවා. රූප ධාතු රාග විනිබද්ධ හිතේදී කෙලස් වගේක් තියෙනවා. නමුත් ඉවෙන් පොඩක් දුරස් කරගෙන තියෙන්නේ. ඵල සමාපත්තියේදී කෙලස් නැහැ. නික්ලේශී භාවය තියෙන නිසා ඒ සතිය නිසිනින්දේ සැහැල්ලුවෙන් හැසිරෙනවා ඵල සමාපත්තිය. එලෙසම ඊහත අවස්ථාවන් වෙන් කර හඳුනාගන්නේ කෙසේදයි විස්තර වශයෙන් පැහැදිලි කර දෙනු මැනවි. ලේසියෙන් වැඩි වට ගිහිල්ලා බලලා ඇවිල්ලා කියන්න අපිට. නැතුව කොහොම කියලා දෙන්නේ? අපි මේ මේ කා මේ මොකද අල්පොන්සෝ කියලා අඹ జాතියක් තියෙනවා. ඉතින් අල්පොන්සෝ අඹ జాතියේ කාලා නැති මිනිසෙකුට මේ වල් අඹ නෙවෙයි, පැපොල් අඹ නෙවෙයි, බිට්ටි අඹ නෙවෙයි, මොනවා කිව්වත් ඒ මාසෙට අල්පොන්සෝ අම්බ දෙන්න බෑනේ. ඒකට තියෙන්නේ දිවදි කරපන් කියලා අඹ කැල්ලක් කටේ තියෙන එක තමයි. ඉතින් ඒ නිසා මේවා මේ විදිහට දෙන්න පුළුවන් නම් මම හිතනවා සුපර් මාකට් එකේ සෑහෙන විකිනෙන්න මොකද ඒ තරම් ඩිමාන්ඩ් එක තියෙනවා මේවට. මේවා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් ටැබ්ලට් එකට දාලා හරි නැත්නම් ඉන්ජෙක්ෂන් එකට එසෙන්ස් එකට වගේ දෙන්න පුළුවන් නම් විකිනේ. මොකද ඒ තරම් භාවනා කරන ලෝකෙට ඕන මේක. ඒක සර්වචනසේ කියන තමන් වවාගෙන හදාගෙන කරනවා මිස සරුවචනාංශයට මේක දෙන්න ඕන වෙලා තිබුණා රාහුල පුංචි හාමුදුරුවන්ට. දෙන්න බෑ. යාට අවුරුදු 15ක් භාවනා කරන්න උනා යාගේ රසය ලබා ගන්න. යශෝදරාව ගියාට පස්සේ ධනිස් දෙකේ ඉඳලා පල්ලෙහාට පෙගෙනකන් කඳුළු වගුරු වගුරු ඇඬුවලු. ඉස්ලාම දකෝදාවේ. එතකොටත් දෙන්න ඕනකම තියෙන්නේ නැති ඵල සමාපත්තියෙන් ටිකක්. දෙන්න බෑ. සුද්ධෝදන රජුරෝ උඩට අඳින්න නැතුව පැන්නේ වීදියට මේ දරුවා මේ කරන වැඩේ හිඟාන කනවායි කියලා. එතකොටත් කිව්වේ අපි ආර්ය වංශයේ දෙන්න ඕනකම තියුණා දෙන්න බෑ. ඒක රසයක්වත් දෙන්න බෑ. ඉතින් ඒක නිසා එකම දෙයයි තියෙන්නේ මේක විතරක් මේ මේ භාවනාවේ ලැබෙන අත්දැකීම් විතරක් හරීම අසාධාරණයි. කරන කෙනාට පමණක්ම හම්බ වෙන තන්නේ කර අධිරාජ්‍යවාදී අය කතා දෙකක් නෑ 100 100ක්ම අධිරාජ්‍යවාදී ක්‍රමයට යන්නේ ඇති කෙනා නිසිසේ බුද්ධ විඳිනවා කිසි වේදමක් නැතුව සීමාන්තිකව. නැති කෙනා ඉතින් අනේ අර අර තියෙන දුක මදිවට තව දුකක් දා ගන්නවා මට මේකත් නැහැ කියලා. ඒ නිසා මේ මේකෙදි තියෙන්නේ මාමතර දෙයක්. ඉතින් මේ වෙලා තියෙන්නේ ඕන කෙනෙක් හරියට පාරේ ගියොත් ලබන්න තියෙන අයිතිය තියෙන හැම කෙනාටම. ලබන්න නැතුව ණයට ඉල්ලගෙන ගන්න කල්බදු ක්‍රමයට ෆිනෑන්ස් සිස්ටම් වලට එහෙම ගන්න බෑ. පස්සේ ගෙවන කල්බදු ක්‍රම වලට ගන්න බෑ. කරලාමයි ගන්න තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න එච්චරයි ඉදිරිපත් වෙලා තියෙන නිසා මම ආරාධනා කරනවා අපිට තියෙනවා තව පැයක පමණ කාලයක් ඒ කාලෙදී මේ සාකච්ඡාව සඳහා ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. සතිය දීගන්නා පස්ස සතිය කියලා ඊට අමතරව බයං කාය පටිසංකාරං බයං චිත්ත පටිසංකාරං සුඛ පටිසං බයං පස්සම් බයං කායසං සුඛ පටිසංවේදී පීති පටිසංවේදී නිරෝධකන ඒවා ඒ ඒ දක්වන ඊතුරු කරුණු ටික අපේ මේ භාවනාවට සම්බන්ධ කරගන්න පුළුවන් ද මොකක්ද ඒ ගැන විස්තරයක් මට දැනගන්න ගන්න. අතරම භාවනාවමයි කෙලින්ම සඳහන් වෙන්නේ භාවනා වාඩි වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ 7 වෙනියට සඳහන් කර තියෙන සංඥාවක් නෙවෙයි ආනපන සතිය. මේක ආනාපාන සති සූත්‍රයේ තියෙනවා, ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා, රාහුලවාද සූත්‍රයේ තියෙනවා. තුන්වෙනි පාරාජිකාවේ සඳහන් කරලා තියෙනවා. එකම එක ආනාපාන සති කියන අරමුණ හරහා නිවන් දකින්න හැටි. ඒක ආනාපානෙ පැතිකඩ 16ක් පෙන්නලා පළවෙනි පැතිකට හතර කායानुපස්සනාව දෙක වේදනානුපස්සනාව තුන චිත්තානුපස්සනාව හතර ධම්මානුපස්සනාව කියලා. ඒක සරුවචනසේ ශ්‍රීමුක දේශනාවෙම කියනවා මේ මේ හතර මෙහිමයි කියලා. ඒක නිසා මේ සූත්‍ර මම ඔය සඳහන් කරපු සූත්‍රම නෙවෙයි විනය පිටකේ තියෙන්නේ තුන්වෙනි පරාජිකාවේ විස්තරයක් විදියට අනික වයිදී සායන විස්තරයක් තියෙනවා මේක දෙවෙනි වෙනවා නම් දෙවෙනි සතිපට්ඨාන සූත්‍රයට විතරයි සතිපට්ඨාන සූත්‍රයේ ආනාපානට සම්බන්ධව පළවෙනි හතර විතරයි සාකච්ඡා කරන්නේ ගිරිමානන්දේ ආනාපාන සති සූත්‍ර වල එහෙම ඒ වගේ හතරේව හත තුනක් තව පෙන්නනවා එක එක අනුපස්සනාවට එක ගානේ ඉතින් ඒක ඇත්තටම මේ පහුගිය දවස්වල ඔය මේ කිරිමානන්ද සූත්‍රයේ නිමිත්‍රිකලදී සංඝයා වහන්සේලාට දේශනා කරපු එක පැටි වර්ගයක් තියෙනවා. ආනාපාන සති සූත්‍රය මම හිතන්නේ පැටි දෙකක් තුනක්. ඒ කියන්නේ ඒ වගේ මේ මේ භාවනා මං මං බණ කියනකොට නම් අඩු ගානේ බණ 20ක් විතර කියනවා. ඒ කියන්නේ පැය එකමාරේ බණ 20ක් විතර කියනවා. එක එක එක එක එක එක අරගෙන විස්තර කරලා. ඉතින් ඒක මේ කෙටියෙන් අහන්න ඕනේ නම් ඒ සූත්‍රය කියවන්න. පොතේ තියෙන එක. ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් ඉඳගෙන භාවනා කරන ගමන් අර වගේ දීර්ඝ විස්තරයක් අහගෙන යන එකයි තියෙන්නේ. perversions කියලා. perverted විපල්ලාස කියනවා pervert කියලා. එහෙම නැත්නම් සිංහලෙන් විපිරියාස කියලා වචන නැති. විපිරියාස මයිත්ක විපිරියාස කතා කරන්න ඉන්න එපයි කියලා නිකන් තරහ ගියාම කියන විපල්ලාස කියලා කියන්නේ ප්‍රകൃතිය පේන්නේ ඒ ප්‍රകൃතිය වෙනුවට ඒක මේ මවාපෑමක් තමයි විපල්ලාසවල තියෙන්නේ. ඒ සංඥාවේ තියෙනවා නිච්ච සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, ආත්ම සංඥාව කියලා. ඒවට කියනවා සංඥා විපල්ලාස කියලා. ඇත්තටම ධාතු මනසිකාරයක් බා කරනකොට පේන්න තියෙන එකේ අනිත්‍යත්වය තමයි නිතර වෙනස් වෙන සුළු ගතිය. නමුත් අපි කාලයක් හිත හදාගෙන තිනවා ඒ තුලත් මේක නිට්ටයයි කියලා බලන්න නිට්ටි කියන සංඥාව ගන්න අපි උත්සාහ කරනවා. ඒකත් සුබ කරලා සුබ සංඥාවක් ගන්න උත්සාහ කරනවා. සුඛ සංඥාවක් ගන්න උත්සාහ කරනවා. ආත්ම සංඥාවක් ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ගන්න ඒ ගත්ත උත්සාහයේ වැඩිකම නිසා අපිට කොයි දේ බැලුවත් මේක ස්ථිරව පවතින නිට්ටය සුඛ සුබ කියන හැඟීමෙන් තමයි අපි මේ ජීවිතයේ සැකස්ම හල්ලා හදාන්න. ජීවිත අනාගත සැලසුම් සියල්ලම ඔන්න විපල්ලාස මත පදනම් වෙච්ච ඒවා. ජීවිතය කියන්නේ එහෙම කාගවත් කවුරු කොච්චර විශ්වාස කරත් කිසිසේත්ම ඒ විශ්වාසය තහවුරු කරන්න බැඳිලා නැහැ ස්වභාව ධර්ම. සධර්ම ඕන තරම් පෙන්ලා දීලා තියෙනවා. උඹ උඹ නිට්ටය කියලා හිත හිතන මේක අනිත්‍යයි කියලා පෙන්වනවා. ඒ තියේදිත් අපි අච්චර අනිත්‍ය දේ නිට්ටය කියලා හිතාගෙන ගත කරන ජීවිතය නිසා අපේ ජීවිත විපල්ලාස ජීවිත කියලා කියනවා විපිරියාසයි හැමදේම අපිට පේන්නේ අභාග්‍ය සම්පන්න දේවල් අවුල් කියලා ඒ මොකද අපි මේවා නිත්‍යයි කියලා හිතාන ඉන්නේ හින්දා ප්‍රകൃතිය දන්නවනම් මේකේ ගන්න මේ විශේෂ දෙයක් නැහැ මේ ස්වභාවය කාටත් කියලා එක්කෙනෙකුට කියලා විශේෂයක් නැහැ ලෝකයේ ස්වභාව ධර්මයේ න්‍යාම ධර්ම වල අනුව තමයි සිද්ධ වෙන්නේ නමුත් අපි ඒක නිකන් නිත්‍ය සුඛ සුභ කියන පැත්තෙන් බැලුවොත් ඒක අපිට පේනවා අබැග්ගයක් විපිරියාසයක්. ඇයි මේ මට උනේ ආදිවාසී. නිසා විපල්ලාස කියලා ගන්න එක විපිරියාස කියන වචනේ තමයි තියෙන්නේ. ඒ පර්වර්ෂන් වලට වැඩිය මම හිතන්නේ තවත් ඉංග්‍රීසි වචනයක් තියෙනවායි කියලා. වංචනික දේවල් වලටත් perverted කියන වචනේ පාවිච්චි කරනවා. මේ විපල්ලාස වලට තව තියෙනවා මම හිතන්නේ මේ විකු බෝධිගේ පොතේ මජ්ක්‍ධිම නිකාය බැලුවොත් තියෙනවා ඊට වැඩිය වෙනස් වචනයක් මේ මම බලන්න හරි මේ මේ හොයලා බලලා විපල්ලාස කියන එක අදහස් කරන්නේ අපි හිතා ගැනීමක් වැරදිවට හිතා ගැනීමක් මෙහෙම මෙහෙම විපල්ලාස පින්නනකොට පෙන්වන්නේ මෙහෙමයි ඒ කපුට එලවන්ට පඹේ මේ ඉවල්ලු නරි එලවන්ට කපුට එලවන්ට පඹේ හිටවනවා හේනක එතකොට ඒ සතා දකින්න මිනිහෙක් කියලා. ඒක සංඥා විපල්ලාසයක්. ඒ සතා දන්නේ මේක නිකන් මේ කපුට එලවන්න හදපු එකක් කියලා. ඒක හදන්නේ ඒ තාලෙට. එතකොට ඒ සතා විපල්ලාස කරලා හිතන්නේ මේක මේ ඇත්ත මිනිස්සෙක් කියලා. එතකොට පළඟැටියා ගින්නට පනින්නේ ඒක රත්තරන් පාට නිසාලු. එයාට පේන්නේ නැහැ ඒකේ නාස්තික දැවෙන සුළු ගතියක්. එයා මේ රත්තරන්ට ආසාව නිසා පැන්නාම අන්තිමට ඒ විපල්ලාස නිසා යා නාස්තියටපත් වෙනවා. ඒ වගේ මිනිස්සයත් මේ ජීවිතේ නිට්ටය පවතින සුඛයක්, නිට්ටය පවතින ගතිය සුභයක් තියෙනවා කියලා හිතාගෙන අනික් ගොල්ලන්ට වැරදුනාට මට හරියනවා කියලා හිතාගෙන තාමත් උත්සාහ කරනවා. ඉතින් අන්තිමට ඉවර වෙනකොට ඒ සෑම බලාපොරොත්තුන්ක බලාපොරොත්තු සුන්වීමේ හමාර වෙච්චාම ඉතින් දෙයියන්ට බනිනවා, ඉතින් සාප කරනවා, යදිනවා, নানা ප්‍රකාර දේවල්. නමුත් පටන් ගන්න මේ තියෙන විපල්ලාසය තාම තේරුම් ගන්නෑ. නිසා ਸਰවඥාන්සි කියන්නේ ඒ කලබල කරන වෙනුවට මේ විපල්ලාස ස්වභාවය පොඩ්ඩක් නතරලා බලන්න. ඩිස්ටෝෂන් කියන එක හරි බ්‍රෝඩ් වැඩි ඊට විපල්ලාස කියන එකට වෙනම ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා වෙනම වචනයක් තියෙනවා. ප්‍රපංච කියන්නේ ඒ සමාන එකක්. ඔව් ප්‍රපංච හරහා තමයි විපල්ලාස සිද්ධ වෙන්නේ. ප්‍රපංච කියලා කියන්නේ මේක දැන් මේ පුද්ගලයා ඉස්රායිල් එකන කෙටියෙන් වචනෙන් කියලා ඉවර කරන්න පුළුවන් එක මේකට ගොඩාක් විස්තර මේ අපි කියන්නේ අතිශෝක්ති. මේකට කියනවා වාග් බහුල්‍ය කියලා. කෙටියෙන් කියන්න පුළුවන් කමට විස්තර කරනවා. දැන් ජනමාධ්‍ය කියන්නේ ඔච්චරයි. ජනමාධ්‍ය ප්‍රවෘත්ති වලට කියන්න තියෙන විනාඩියක කියන තරම්වත් දෙයක් නෑ ලෝකේ. ඔක කුණු හරප ටික විතරයි ප්‍රවෘත්ති වලට දාන්නේ. ඒක ලියවල ඒක ඔක්කොම මම එකෙන් කතා හදනවා. ලස්සන කතා හදනවා මෙහෙම දෙයක් කවදාකවත් වෙලා නෑ. ගිහලා බලනකොට ඇත්තටම වෙලා නෑ. ඒ ටික ලස්සනට හදලා මේ මිනිස්සු ඒක දන්නේ නැති මිනිස්සයා ඉතින් අච්චර අර එහෙම දෙයක් කළා තියෙනවනේ මෙහෙම තියෙනවා මේ ඉදිච්ච බත බෙදාගෙන කණ්ඩරේ ප්‍රවෘත්ති අහන්න. කට්ටිය ගිහිල්ලා එළිය කු ප්‍රවෘත්ති අහන බත මේ කුදංගයි. ඒ තරමට වෙලා තියෙන ප්‍රපංච කිරිලි තමයි මේ අපි අපිම විහිං අපි රවට්ටගෙන මේ ඊටාම පුංචවර සලකලා නොසලකිය හැකි නොසලකා හැරිය යුතු දේවල් අනවශ්‍ය විදිහට ඒකේ මේ පැති මේ පැති හරව හරව හරව හරව ඒ කරන දේවල් වල ප්‍රපංච කරනවා. ඒ ප්‍රපංච කිරීමේදී හරියට විපල්ලාසෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ප්‍රපංච කරන දෙන්නේ කතා කරනකොට කවදාකවත් sannivedanayak වෙන්නේ නැහැ. එයත් මොනවද කියන්න උත්සාහ කරන මම අහන්නේ නැහැ. මම ඉන්නේ යාක නතර වෙනකම් මං කියන්නේ. ඒ මනුස්සයා කියන ඔබට ඕන දෙයක් කියපන් මං ඊදී මේ උඹට කියන්නේ මේකයි කියලා එයා ඊගාව සැලසුම් අන්තිමට කච කචයක් මිසක්ක වාග් බහුල්‍යයක් මිසක්ක කිසිසේත්ම ඒ වගේ මුනිවරු නිස්සද්ද වෙන වෙලාවට. ඒ තීරමක් ඇත්තේ නැහැ ඒ වෙලාවේ. ඒක හරිය විපල්ලාස් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ අතිශෝක්තිය තමයි ඩිස්ටෝෂන් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ ටික බැලුවොත් තීරසනුන් අතර මේක අඩුයි කියන. තීරසනුන් අතර තියෙන ඍජු කාම ආසාව, ඍජු ආහාර ආසාව, ඍජු නිඳා ගන්න තියෙන ආසාව, ඍජු බය. උන් ගැන දැන් මම දැකලා තියෙනවා දැන් මම වුණත් රිලෙවකට ගහනවා. ඒ වෙලාවේදී මට පෙන්නට වෙන වෙලාවට ඌට මාමතක නැහැ. ඒ වෛර පැතක නිදිල්ලක් නැහැ. ඒ වගේම හරි කලබල කරනවා. කය කරග තමන් කරබන් රිලව මැදින් යන්න ගියාට ගියම කවදාකවත් නිකන් යන මිනිසෙකුට ඇඟට යන්නේ නැහැ. උන් උන් අතර රණ්ඩුව තියෙනවා. ඒක වෙනම කතාවක්. පාරේ වෙන මොනක් කරන්නේ. අපේ මිනිස්සේ නනිකන් රණ්ඩු කරන ළඟට ගියා ළඟින් මිනිහට හරි ගහනවා. එහෙම එහෙම ඩිස්ටෝෂන් එකක් ඒ තිරසනුන්ගේ නෑ. තිරසනුන් ආශ්‍රය කරන හරි ඍජුයි. ඈ? අලියොන්ට මතක තියෙනවා. ඌට වෛර බඳින්න පුළුවන්. ඒ කියන්නේ ඥානෙ වැඩි වෙන්න වැඩි වෙන්න වෛර වැඩි. ඕක තමයි කිව්වේ. ওই තහනංගයි gediye කෑමේ කතාව තියෙන්නේ. තහනංගයි gediye කනකොට කිව්වේ ප්‍රඥාව ඔයක් තියෙනවා ඔකේ. ප්‍රඥාව කෑවොත් ප්‍රඥාව නැතුව ඔයම තිරසනු වගේ හිටියන රණ්ඩු දබරයක් මොකුත් නැහැ. හොයාගත්ත කඩාගත්ත කෑවා ඉවරයි. ආදම් කරපු දේ ගිහිල්ලා තහනංගය ගෙඩිය ගාවා අර ඒවා දීපු ලණුව කාලා. ඊට සුට ඥානෙ පහළ වුණා. ඥානෙ කියන්නේ ද්වේෂය. සුද්ධ ද්වේෂයක්. ඥානය පහළ වෙන්නම වර්තමානයේ පිළිබඳ අකමැත්ත තියෙන්න ඕනේ ඥානෙ. තව දෙයක් හොයන්න. දැන් මේ මොහොතේ අපි සතුටින් සමාදානෙ ඉන්නවා මොකටද තව දෙයක් හොයන්නේ? වර්තමානයේ අසතුට අසන්තුෂ්ත භාවය නිසා අපි පරිේෂණ කරනවා. පරිේෂණ කරනකොට ලාභ හම්බ වෙනවා, ලාභ හම්බ වෙනකොට මසුරුකම හම්බ වෙනවා, මසුරුකම හම්බ වෙනකොට මේ ඒකට බැස ගැනීම ඇති වෙනවා, රණ්ඩු සපර ඊට පස්සේ තෝතෝ වරපල කියලා රණ්ඩු තමයි. ඒ නිසා ද්වේෂචෛසිකයයි ඥානචෛසිකයයි දෙකම එක බේස් එකේ ඉන්නේ. මැජික් ෂෝ එකක් ගැන කියලා තියෙන නේද? ඒකද කියන්නේ ඉලූෂන් කියලානේ. ඒ කියන්නේ ප්‍රපංච හරහා ප්‍රපංච හරහා සිද්ධ වෙන්නේ. හැබැයි ඒකේ ඊ타මත්ව තියෙන අමාරුම තැන තමයි Tamanටම තමන් ඉන්නේ විපල්ලාසෙක් කියලා තේරුම් ගන්න එකයි මේ තියෙන ලස්සනම දේ. තව කෙනෙකුගේ විපල්ලාසෙ පෙන්නලා දුන්නට මට ලාභිකුත් නැහැ. එයාටත් හර්ට් වෙන්න ඉඩ තියෙනවා. බුදුජානන්සේ සතිය හරහා දැන් තමන් ඉන්නේ විපල්ලාසක බව. දැන් තමන් ඉන්නේ මවාපෑමක බව. දැන් තමන් ඉන්නේ මේ පැටලිලා බව. ඒ පුද්ගලයාටම තේරුම් ගන්න එක තමයි මේක දේවත්වයේ ඉක්මවපු ගතිය බුදුහාමරංගේ තියෙන. කොච්චර පැටලලා තිබුණ ප්‍රශ්නයක් නැහැ. එයාටම කණ්ණාඩි අතර දීලා කියනවා මේකේ මූණ බලාපන් පේන්නේ උඹේ මූණ. එනිසා මේ ප්‍රපංච කොටස මං කිව්වේ ඒකත් ඒ ඊයේත් ඒකයි ඒ ධර්ම දේශනාවේදීත් ඒ ප්‍රපංච කොටස අපේ තේරවාදෙන් කිලිහිලා. ප්‍රපංච පිළිබඳව තිබුණේ මූලික ඉගැන්වීම් ඇත්තටම ගැඹුරුයි. ඇත්තට මේක හරීම ට්‍රිකී. ඒක හරීම ඊටාමත තීක්ෂණ බුද්ධිමතෙකුට තමයි Taman පිළිබඳව ස්වයං විවේචනය කරගන්න පුළුවන්. නැත්තම් ඒක දැන් මම ගිහිලා මෙයාගේ ස්වයං විවේචනය කරපු ගමන් එයාට කොහොම කරක් හරිදෙනවා. එයාට කියලා දෙන්න ගියත් උඹ විවේචනය කරගන්න කියලා ඒකත් රිදෙනවා. ඔක්කොම කමාන්ඩ්මන්ට්ස් එනවා. බුදුරජාණන්සේ කවදාකවත් කමාන්ඩ්ස් දෙන්නේ නැහැ. උන්වහන්සේ මේ ක්‍රමයේ යනකොට උඹට තේරෙයි උඹ විඳවන්නේ උඹ පටලවා ගත්ත නිසා කවුරුත් නැහැ උඹ පටලවලා. ඒ පටලවිල්ල තේරුම් ගන්න එක තමයි ඥානය කියන්නේ. ඒකට යන්නම වෙනවා සංඥාව හරහා සංඥා නිදානානි ප්‍රපංච සංඛා ප්‍රපංච ඇති වෙන්නෙම සංඥාවේ ওই කියන විදිහට විපල්ලාසත් ඔක්කොම සිද්ධ වෙන්නේ සංඥා ශේස්ත්‍රය. ඒක හරහා තමයි sannivedanaye සිද්ධ වෙන්නේ. ඒක කියනවා මේ අපේ ස්නායු වල ස්නායු රිලේ කරනවනේ મેસેජ් එකක් එක ස්නායු තුඩුවකින් තව ස්නායුකට තුඩුවකට කිමිකල් එකක් හරහා හෝ ඉලෙක්ට්‍රොමැග්නටික් ෂොක් එකක් හරහා යන්නේ. යම් විදියකට මේකෙන් නිකුත් කරන රසායනය ලෙඩක් නිසා මේකට යනකොට වෙනස් වුණා. ඒක ඒක මානසික ලෙඩක්. මේකෙන් කොච්චර මෛත්‍රිය ගියත් මෙතෙන් නඩ ද්වේෂය වෙලා. මෙයා මෙයා මෛත්‍රිය මෙතෙන් නිකුත් කරාට අර අල්ලන්නේ ද්වේෂය. ඊට පස්සේ එතනින් එහාට ඒ මනසට ඒ පේන්නේ යකෙක් වගේ තමයි. මොන දේ කෙරුවත් කරන්න බෑ. වගේ ඒ අතරමැද ස්ථානයේදී මේ ඩිස්ටෝෂන් එකක්. එහෙම නැත්නම් විපල්ලාශයක්. එහෙම නැත්නම් මේ ප්‍රපංචකරණය සිද්ධ වෙන්න ගත්තොත් මෙතනින් යන මෙසේජ් එක නෙවෙයි යන්නේ. අපිට ස්කවුට් උගන්වනකොට ඒ පොලිමට කට්ටිය දීලා සර් කිව්වා අපි ඔක්කොම අත්අල්ලගෙන ඉන්නවා. මේ අත මිරිකලා එයාට සර් දෙන වචනේ මෙයා මට කියන්න ඕන. මම එයා එක්කනගේ අත මිරිකලා එයාගේ වචනේ කියන්න ඕන. ඉතින් අන්තිමටම සර් අහනවා කොච්චර ඉක්මනට වචන මැද ඉන්න එකනේ කුණු හරපයක් කියලා. සර් <laughs> ගාවට යනකොට ඉතින් දිගට එන එකනේ. කවුරු කිව්වත් දන්නේ නැහැ. ඔය සෙල්ලම තමයි මුළු ජනමාධ්‍යෙම තියෙන ස්නායු පද්ධතියම තියෙන එකයි. මෙතනින් එන දැන් බුදුජානක කියව එකට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මම අවුරුදු 2600ක් යනකොට බුදුන්සේ මෙච්චර ලස්සන කියව දැන් මොකද වෙලා තියෙන්නේ? අපි වෙන ආගම් ගැන අනම්මන මොනවා කතා කරත් මේ ඕනේ හරිය. ඒකේ තියෙන අර හරේ නෑ පිටලෙල්ල විතරක් අපේ කටුකුරුන් දෙසාන්ද කියන්නේ රාත්‍රියේ මල් වට්ටියක් අතින් අතට පාස් කරනවා මොනවද තියෙනවද දන්නේ නැහැ. මෙයා අරගත්ත මෙයා අර දුන්නා මෙයා අරගත්ත ඔය සෙල්ලමක් තියෙනවා. මේක පොඩ්ඩක් නතර වෙලා මේක මම මේ දෙන්න හදන්නේ මොනවද කියලා බලන එකක් අපි ළඟ නැහැ. එහෙම නැත්නම් ඇහැට මේ චක්කු විඤ්ඤාය රූපයක් දැක්කට පස්සේ ඒ විඥාන රූපය මේ ප්‍රපංච හරහා සංඥා හරහා යනවා මිස ඒ රූපේ දිහා නැවත නැවතත් බලලා මේක ඇත්තටම තියෙන දෙයක්ද පේන්නේ පේන දෙයක් තියෙනවද කියලා මෙතන කියලා බලන්න අපිට වෙලාවක් නෑ අර රූපේට දෙන සංඥාවෙන් අපේ හිතම අවලා දෙන ප්‍රපංචය කොච්චර අදහනවද කියලා කියනවනම් අපි කියනවා මෙයාට මම දැකලා කතා කරන්නේ ඔය මොනවද කියන්නේ මම මේ දැකලා නේ කියන්නේ නමුත් බුදුන්සේ කියනවා දැකපු දේ හතරේ බලපන් මම ඔබ දැකපු දේ නෑ උතන එක්කෝ ඒක විපලියාසයටපත් වෙනවා ආනාපාන දිහා බලන්න බල්ලා හුඟක් කියලා බලන්නේ මොකද වෙන්නේ කියලා මුලින් කියාව එක විනාඩි 5කින් කියන්න පුළුවන්. විනාඩි 5ක විනාඩි 10කින් කියන්න පුළුවන්. එකක් දිහා දකප බමණෙන් එන විපල්ලාස ඒ සංඥා ඒක නෙවෙයි ඒක ඒක බොරු කරන්නත් එපා. මොකද ඒ මතම නැවත නැවත බලන්න. බලන බලන යනකොට මේ විපිරියාසය නෑ විප ඒකට කියන්නේ විපරිණාමය කියලා. මේ විපරිණාමය තමයි බුදුරජාණන්සේ ඉස්සල්ලාම අනිච්ච දුක්ඛ අනාත්ම වලට අනිත්‍යත්වය කියලා පෙන්නන්නේ. මෙතනින් තමයි සාර ධර්ම පටන් ගන්නේ. මෙහෙම විපිරියාස වෙන දෙයක් නම් විපරිණාම වෙන දෙයක් නම් ඊළඟ කියන කවදාකවත් මේකෙන් සුඛයක් සුබයක් නැහැ දුක්කමයි ඒ සමයෝටි වෙනස් වෙන සුළු දෙයක් මත කවදාකවත් පදනම් කරන්න එපා ඒ පදනම් කරොත් කරන කෙනාට පදනම් කරන්නම නිත්‍ය සංඥාව නිසා නමුත් මේ විපරිණාමය පෙන්වන්නේ මේ අනිත්‍යත්වයක් ඒ අනිත්‍ය මකාගෙන නිට්ටය දැක්කනම් එහා සමාන සැපෙහිවට ලැබෙන දුකමයි කියලා. ඒ නිසා එක අරමුණක් අරගෙන නැවත නැවත බලන්න කියලා. නැත්තම් නැවත නැවත මතුවෙන සුළු අරමුණකට උදාසීන අරමුණකට බොහෝම ගෞරවේ බොහෝම සාදරයෙන් බලාගෙන ඉන්නේ කියලා. මේ කාප් මේ ඉඳගෙන නිකන් කාපට් එක දිහා බලන විනාඩි 5ක් 10ක් මොකද වෙන්නේ කියලා. සම්පූර්ණ වෙනස් වෙනවා. ඕනම දෙයක් අපි මේ අරමුණු මාරු කරගෙන තමයි මේ විපිරියාස ගොඩක් ඇති කරගන්නේ. එකම අරමුණක් දිහා බලා ඉන්නකොට කවදාකවත් ඒ අරමුණ කෙරෙහි එකම ආකල්පය නෑ. යාකල්පේ වෙනස් වීම තමයි ඒ අනිත්‍යත්වය කියලා කියන්නේ නැත්නම් විපරිණාමය කියලා කියන්නේ. ඒක මේ ෆිසික්ස් වලින් ඔප්පු කරන්න පුළුවන් එකක්. ෆිසික්ස් වල පෙන්නනවා ඉලෙක්ට්‍රෝනයක් හෝ ප්‍රෝටෝනයක් හෝ පොසිට්‍රෝනයක් හෝ එහෙම නැත්නම් ඒ පාටිකල් එකක් එකම චිත්තක්ෂණයකට බලන්න තරම්වත් ඉසුඹලන තැනක නැහැ. ඒ තරම් වේගයෙන් ගමන් කරනවා. ඒක මේ හයිඩ්‍රජන් කිව්වත් හීලියම් කිව්වත් පණ තියෙන කෙනෙක්ගේ ශරීරේ වුණත් නැති කෙනෙක්ගේ ශරීරේ වුණත් ඉලෙක්ට්‍රෝනට එහෙම ගාණක් නැහැ. ඒක තරම් වේගයෙන් වෙනස් වෙන එකක්. නමුත් ඒක ගුණ ඝන වෙනකොට වත්තරන් කැලක් කරනකොට පිත්තල කැලක් කරනකොට ඒක බර කිවිය හැකි ඝනයක් වඩටපත් වෙනවා. නමුත් හොඳට විග්‍රහ කරලා බැලුවොත් ඒක නිකන් දූවිලක් වගේ තරම් වේගයෙන් වෙනස් වෙන දෙයක්. ඒක නිසා සරුවචනන්සේ කියනවා ඒ ඝනේ දිහා බලන ගමන් කමක් නැහැ. ඔක පිළි අරගෙන ඔක දිහා හුඟක් වෙලා බලන්නේ. ලයින්කට ඕනම දෙයක නිකන් පහු පහු වෙනකොට වැඩි කොහො කොහො වෙනවයි කියලා කතා තියෙනවා. ඕක තමයි වෙන්නේ. ඕනම වස්තු අධ්‍යය එක දිගට බලනින්න බලනකොට ඒක පිළිබඳව නීරස භාවය තමයි මතුවේ. ඉතින් ඒක කියනවා විපල්ලාස හැකිලි අතහැරීමක් කියලා. විපිරියාස වෙන්න පුළුවන් ගතිය ඍජු භාවයකටපත් කරනවා බොහෝ වෙලා බලනකොට. එක සැරයක් බලලා වහා අදහස් ප්‍රකාශ කරන්න ගියොත් විපිරි විපල්ලාස ගොඩකට අහු වෙනවා. අඩු නිරීක්ෂණ සහ වැඩි නිගමන වලට ගියොත් අසත්‍ය වැඩි. වැඩි නිරීක්ෂණ සහ අඩු නිගමන වලට ගියොත් ඒ නිගමන බොහෝ කල් පවතින ඉඩ තියෙන ගතිය වැඩි. සංඥාව දැන් අපි ආශ්වාස ප්‍රාශ්වාසයේ හෝ සක්මනේදී ඇතිවීම නැතිවීම මුලමඳාක බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒ සංඥාව ඇති වෙනවනේ. දැන් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවද මේ අනින්ද්‍රිය පටිපද විඥානයේ තියනකොට යනකොට ඒ වගේ අනිවාර්යයෙන්ම විය යුතු නෑ. යා කල්ලාතුව දැනුවත් වෙලා ඒක බලනාසුළු ලෑස්තිකින් ගියොත් විතරයි ඒක දකින්නේ. එහෙම නැතු ඒ සංසිද්ධිය දැක්කට ඒකට ඕන විදියකට අර්ථකථන දෙන්න පුළුවන් යාගේ අවිද්‍යාවේ තරමේ හැටියට, තණ්හාවේ තරම හැටියට, සංඥාවල තරමේ හැටියට දැක්කපලියට ඒක ඒ විදිහට කියවන්න බෑ නිකන් මැනිකකට අන්ධ මිනිස්සු කියනකොට මැනිකකට පය ගහුනට එයාට ඒක මැනිකක් වෙන්නේ නැහැ. එයාට දන්නේ නැහැ මේක අහුල අරගෙන ගිහිල්ලා කාට හරි පෙන්ලා බලන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඒ වගේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවන අවස්ථාවක් අපේ හීනේදී දකින්න. ඉතින් ගියාම ඇනස්තීෂා දුන්නා පස්සේ වෙනවා. නමුත් ඇනස්තීෂා වෙන හැම කෙනෙක්ම ඒක ආධ්‍යාත්මික අත්දැකීමක් වෙන්නේ නැහැ. එයා ඒකට සූදානම් මනසකුත් නැහැ. සුතමේ ඥානියත් නැහැ. ඉතින් එතකොට ඒක ගෝචර වෙන්නේ නැහැ. අත්දැකීම තියෙන අත්දැකීම තිබුණට අත්දැකීම නියම අර්ථකතනයකට ලක් වෙන්නේ ඒ දෙකම එක වගේ එන්න ඕන. අර්ථකතනයක් තියෙන්න ඕන. එතකොටම අත්දැකීමක් එන්න ඕන. එතකොට තමයි එතන පිපීමක් ඇති වෙන්න ඉඩ තියෙන්නේ. ඒක සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වැඩපිළිවෙලක් තියෙන. ඒක නිකන් හරිම මේ අහඹුවක්. කියනවා පෙළ ගැස්සලා තියෙන විදියට සත්ත්වරි ඝාතේ තමයි බරපතලම ලොකුම කකුසලේ. ඊගාට හොරකම් කියන, ඊගාට කාමීත්‍යාචාරය, ඊගාට බොරු කීම, ඊගාට මත්පැන් පානය. පෙළ ගැස්සලා තියෙන්නේ අනුපිළිවෙලට. සන්තෝෂයි. මම ඒ කියන්නේ පස්වෙනි ශික්ෂාපදේ ගණන් ගන්න දෙයක් නැහැ කියනවා. ඒක ආජීවට්ටම සීලයට යනකොට ඇත්තමත් නැහැ. නෑ මිච්ඡ ආජීවනේ තියෙන්නේ. දස දස සීල් වල තියෙනවා ආජීවට්ටමක සීලේ මම දැන් මම මේ මාතුකාට මම මම නිකන් මොකද්ද කියන්නේ අර කේල් ගැන වැටපයින්නවා හොරායින්ද ඉස්සෙල්ලා. මේ මත්පැන් පානය පිළිබඳව ආජීවට්ටමක සීලේ සඳහනක්ම නෑ. මජ්ජපානංච සංයමෝ කියලා විතරයි මංගල සූත්‍රයේ සඳහන් කරලා මත්පැන් පිළිබඳව ප්‍රමාණය දැනගන්න කියලා. මද්ද ප්‍රමාණයට පාවිච්චි කරලා කමක් නැහැ කියනවා. දැසිල් වල කෙලින්ම තියෙනවනේ. සල්ලි පාවිච්චි වෙනවා. නෑ කියන්නේ ඒක දසවේ අන්තිමේක. නෑ අපි පන්සිල් බද ගත්තොත් ඒ මත්පැන් පානය පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ විනය ගත්තාම තද බල ප්‍රශ්නයක් තිබිලා තියෙනවා අරිෂ්ඨ පානය. අරිෂ්ඨ කියන එක අහලා තියෙනවද? අරිෂ්ඨ හදන්නේ මධ්‍යසාර එක්ස්ට්‍රැක්ට් එක. ඒ දවස්වල තිබුණ අරිෂ්ඨට කියලා තියෙන ලෝනසෝවීරකේ කියලා. ඉතින් එක තැනකදී ලෝනසෝවීරකේ වැඩියෙන් බීලා මත් වෙච්ච නිසා තහනම් කරනවා. ඊට පස්සේ තවත් සාරිපුත්‍ර සාන්තර ලෙඩ වුණාට පස්සේ වෙන බේතක් නැහැ ලෝණසූරික ගණ්ඩේ කියලා. ආයෙසරයක් වැඩියට මිනිස්සු පාවිච්චි කරනවා ආයෙ පයි කියනවා. ආයෙ හා කියනවා. හතර පස්සරයක් බුදුරජාණන්සේ කාලේ ඇතුළතදීම එපයි කියලා හා කියලා අන්තිමටම තියෙන හා කියපේ. <laughs> නෑ එහෙම නෑ. ඒකෙදි විතරක් අහිතයක් කියන්න එපා. ලංකාවෙන් පිටරටට ගිය ඕනේ පවුලක අහන්න වැඩිය මත්පැන් පාන පිටින ප්‍රශ්න තියෙන තරුණ කෙල්ලන්ගේ. කොල්ල බීවට ඒකේ ප්‍රශ්නකුත් නැහැ මොකද ඒක හැටින්නේ කවුරුත් පිළිගන්න දෙන්නේ. මම ඔය මේ බන්ති ගුණරත්න හම්බෙන්න ගියා පැය 6ක ගමනක් ඇත්තටම වෙස්ට් වර්ජිනියා වලට යනකොට නිව් ජර්සි වලින් ගියේ ආසාවටත් එක්ක ගියා. ඉතින් ඒ අඳ ගහන ගියේ එතන ට්‍රෙෂර්. ඉතින් තවත් යාළුවෙක් අඳ ගහන ගියා. ඉතින් දෙන්නගම ගෑන් ළමයි දෙන්න විශ්වවිද්‍යාලේ පාස් වෙලා. එහෙදි හම්බෙච්ච ළමයි. ඉතින් ඒ දෙන්න කෙනලු ඈතම ප්‍රාන්තයට යන්න ඕනයි කියලා. මේ ළඟ තියෙන විශ්වවිද්‍යාලය තෝරන්න නැතිලු. ඉතින් මේ දෙමව්පියන්ගේ ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ දැන් ඈත වෙච්චාම හැම සත්‍යන්තම යන්න එපායි. මොකද මේ දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න ඕනකම. ඉතින් හැම සත්‍යන්තෙම දෙමව්පියෝ යන. ගිහිල්ලා බලනවා. ඉතින් අර ඒ කෙනෙක් යනවා ගිහිල්ලා බලනකොට එයා කියනවා මගේ ළමයා යනවා. පන්ති ඉන රූම්මේට් නුත් හොඳයි, හරි හොඳයි. අනිත් එක ඇහුවා උඹ සතිය මැද දවසේ ගිහලා බලන්නේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම හදිසි යනකොට වොඩ්කා බෝතලේ තිබුණයි කියලා කාමරේ. ඒ නිසා සතියන්තේ යනකොට ඉතින් ගෙල්ලන්න මොලේ තියෙන නිසානේ විශ්වවිද්‍යාලය යන්නේ. උන් සතියන්තේ ලෑස්තිලා ඉන්නවා. අම්මලා තාත්තලා එනවමනේ. ඊට පස්සේ මට ඔය නිව්සීලන්ත ගියාට පස්සේ විශ්වවිද්‍යාලේ පාස් වෙච්ච කෙල්ල දෙනෙක් හම්බුණා. ඉතින් මම කරන්නේම උන් අවශ්‍යනවා. ඒ දින හිටියේ ඇත්තට මේ වගේ රිට්‍රීට් එකදී භාවනා කරන්නේ පිංගම් හොදන්න. ඕගොල්ලෝ භාවනා කරන්න අපි පිංගම් හොදනවා කියලා ඒක ඇත්ත හරිම ලස්සන කරා. يعني මේ වැඩ කරන එක්කෙනෙක්ගේ දුවක්. තව කෙනෙක් එක්ක ඇවිල්ලා හරි ඒක හරිම මේ මේ දැනදීන රසායන. දුන්නාට පස්සේ කිව්වා මේ කෙල්ල දෙන්න පොඩක් කතා කරන්න කියලා. ඉතින් මං කිව්වා මං කිව්වා ඇත්තටම මට කතා කරන්න මාතෘකාවක් නැහැ. උඹලා බාහනට ඇවිල්ලා නැහැ. මම කතා කළත් මහන්සිලා නිසා මට කතා කරන්න ඕනකමකුත් නැහැ. එච්චර හදිස්සියක් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් අර අම්මයි තාත්තගේ අම්මා කියනවා ඉතින් මෙච්චර උදව් කරපු කෙල්ලෝනේ පොඩ්ඩක් කරලා කතා කරන්න ඉතින් මං කව. පොදු මාතෘකාවක් නැත්නම් මොකද්ද කතා කරන්නේ? ඊට පස්සේ මං ගාව මොළ ජොලියේද ඉන්නේ කියලා එච්චරයි. මොන්න ජොලිද ස්වාමීන් වහන්සේ අපි නිකන් එලිමාන්සිර කඳුරකින් වගේ අම්මලා දත්ත හැම මගුලටම ඇඟිලි ගහන එක අපේ ජීවිතවල. මං කව දැන් බලපල්ල උඹලා කියන්නේ විශ්වවිද්‍යාලයේ දැන් පාස් අවුට් වෙලා ඉන්න කෙල්ලෝ. ඉතින් ওই වෙනකොට බලපෑම අඩුයිනේ. ඒ වුණාට සාංශ උදේ 6ට කෝල් එකක් දෙනවලු හැන්දෑ 6ට කෝල් එකක් දෙනවලු හැමදාම. අහනලෝ ඔයා දැන් කොහෙද ඉන්නේ කියලා. ඉතින් අපිට අපිට නිදහසක් නැහැ. ඉතින් එතකොටම හිතෙනවලු කඩන්නම හිතනවලු නීතිය. ඉතින් මම ඉතින් ටික ඉතින් එතකොට ආවම දැන් පොදු මාතෘකාවක් තියෙනවානේ. දැන් කතාව යනවා. කතාව යන ගමන් ඊට පස්සේ කතා කරන ඉතරලා මම කිව්වා. "ඒ ඇයි හයට අහන්නේ අපි පාටි වලට යයි කියලා." මම කම්බල පාටි යනවා. ඔව්. ගියාම් බොනවාද? ඉතින් කෙල්ලෝ පටන් ගන්නෙම බීලා තමයි. කිල්ලම බාඩලා හැදලා බීලා තමයි බඩයි. ඉතින් මොකද කරන්නේ? එක කෙල්ල කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ විනාඩි 10ක් විතර ඉඳලා යාළුකම තියාන මම නොබි බේරලා එනවායි. අනික කෙල්ල කිව්වා මට යන්නම නැහැ. තාම්මල දාත්‍ර යන්නම දෙන්න. ඉතින් මේ දෙන්නගේ මානසිකත්වය මම කව දැන් මේක තමයි ඉතින් දුක කියන්නේ වෙන මොකක්ද? මට තියෙන එක ප්‍රශ්නය මම කිව්වා. දැන් මම පැවිදි වෙලා මම බඳින්නේ නැහැ. උඹලා දෙන්න බඳින්නේ නැහැ කියලා ප්‍රශ්න නැහැ නේ. උඹලා බඳිනවනේ. බෙන්දරට උඹලට හම්බෙන කෙල්ලන් ඔබ දාන නීතිය මොකක්ද? උඹලට ළමයි හම්බෙච්චාම ඒ කෙල්ලොත් අවුරුදු 14 15 ඉන්න උඹලා අම්ල තාත්තලා වෙනවනේ. මම නම් සෝයන්ස ඕන කෙනෙකුට පාටි යන්න දෙනවා කිව්වා අර දෙන්නෙම නැතු හිර වෙලා ඉන්න කෙල්ල. ඒ අනික් කෙල්ල අහනවා අනික් මේ කෙල්ලගෙන් ඉතින් ගිහිල්ලා බිව්වා මොකද වෙන්නේ? දැන් ඔයා කිව්වේ බී බොන්න නැතුව එන්න පුළුවන් කියලා. ඉතින් මට පුළුවන් වුණාට ඔක්කොටම බොන පාටියකට ගිහලා විනාඩි 10න් එන්න පුළුවන්ද කියලා අර කෙල්ල මේ කෙල්ලෙන් ඇහුවා. ඉතින් මම කතා කරන්න දෙයක් නැහැ නේ. මම කෝ මේක තමයි මේ ආවේනික දුක කියන්නේ. බීම හරහා හරි මොකකින් හරි අපි හැම කෙනාම පෙළෙනවා. උඹලා හිතන්නේ ඔක අම්මලා තාත්තලා දීප එකක් කියලා. අම්මලා තාත්තලා ඉන්න ඔයිට වැඩිය දුකක. ඒ නිසා උඹලාගේ අනිවාර්යෙන් මම දන්නවා උඹලා උඹලාගේ අම්මලා තාත්තලා උඹලා පාලනය කරන්නේ උඹලා මුර්ගතාලට උඹලාගේ දරුවන්ට සලකනවා. ඒක පිළිබඳව ලකුණු දැනට මට පේනවා කිව්වා. ඒ නිසා උඹලා කරන්නේ අම්මලා තාත්තලා උඹලා තද කරාට වැඩිය උඹලා දරුවන්ට තද කරනවා. ඉතින් කට උතර නැහැ කියලා. කට උතර නැහැ. ඊට පස්සේ මං ගෝ නෝක කඩන තමයි සත්‍යමත්වයන් කියන්නේ. උඹලා මෙච්චර කල් පිඟන් හේදුවා මිසක එක දවසක වාඩි උනේ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ පිඟන් හොද්දපේ අපිට ලාභයි. නමුත් ඔය විස සයිකල් එක කඩන්න නම් ඔබ කවදා හරි මේ දුක කියන එක කවුරුත් දීප එකක් නෙවෙයි මේ හැම කෙනාම එක මට්ටමට විඳිනවා. එක එක එක එක නිදහසට කරනා දීපම දුකේ කිසි වෙනසක් නැහැ. උන්නෝක කඩන තමයි සතිය තියෙන නිසා කවදා හෝ මේ කැරකෙන මේ විසම චක්‍රය කඩන්න නම් එකෙක් තේරුම් ගන්න ඕන කියලා. එයිසා දැන් පටන් අරගෙන භාවනා කරන්න පටන් අරගන්නේ මොකද්ද මේ නටන නාඩගම කියලා බලන්න. අපි මේ කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ කියලා බලන්න. අපි හිතන්නේ දැන් මේ අම්මලා තාත්තලා නීති දානවායි කියලා. උඹලත් අම්මලා වෙච්ච දවසක බේදුවත් හිතුමතේ දීගදුවේ දුනේ පියාණනත් පියාණනුත් මමත් මෙදා විඳපු දුක දැනේ කියලා කවියක් තියෙනවා. මම ඉතින් කවිය කියලා කිව්වා උඹටත් ওই ටික වෙනවමයි. තීන්ස බීමකම බලනකොට ඔය ගෑනු පිරිමි කතා කතා කරන්න එන්න එන්න එපා. අන්තිම අජුවයි අම්ම අර කියන්න මං කියන ප්‍රශ්නේ ඉදවත් කරන මල්පෑන් ડොක්ටර් කෙනෙක් විදියට මොකද හිතන්නේ ඇල්කොහොල් එක්ස්ට්‍රැක්ට් වලින් බෙහෙත් හදනකොට මත්පැන් නෙවෙයි මල්පැන් වලින් එක්ස්ට්‍රැක්ට් කරන තු බෙහෙත් නතර කරුවොත් කීයක් නතර කරන්න වෙනවද නේ නේ නේ නේ මං කියන්නේ මත්පැන් පාවිච්චි කිරීම ගත්තොත් පුළුවන් ද මධ්‍යසාරය කියන මේ ප්‍රධාන ද්‍රාවකයේ නැතුව ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කර දුවන්නේ 70කට වැඩි ඉන්ඩස්ට්‍රි එක වැටෙනවා හැමදේම දිය කරන්න පුළුවන් දෙයක් තමයි මධ්‍යසාරය කියන්නේ. ඒක මේ මේ සාමාන්‍ය වතුරට වැඩිය ගොඩාක් ಗುಣ තියෙනවා. මිස්යුස් කිරිලේ ප්‍රශ්න තියෙනවා. යූස් කරනවා කියන එක නතර කරන්න බුදුහාමුදුරන්වත් බෑ. ඒකට ජීවිතේ පවත්වන්න බෑ. අපේ ආහාර ජීර්ණ පද්ධතියේ සෑහෙන මට්ටමේ ඇල්කොහොල් වෙලා තමයි ඊටු එනර්ජි බවටපත් වෙන්නේ. මේ ඇඟ ඇතුලේ තියෙන සිස්ටම් එකක්. අපේ ඇඟේ ඇතුලේ තියෙන ඇල්කොහොල් අයින් කරන්න කිව්වොත් එහෙම යෝවා කට්ටිය වගේ නැත්නම් ඔය සෙවන් ඩේ ඇඩ්වෙන්චරස් වගේ මේ ලයිෆ් ප්‍රොසෙස් එක දුවන්නේ නැහැ. ඒක පිටින් දානවාද ඇඟෙන් ඇසිමිලේට් කරගන්නවාද කියන එක වෙනම දෙයක්. යූස් කරනවාද මිස්යූස් කරනවාද කියන එක වෙනම දෙයක්. හරි ඒ ඒකනම් මාත්‍රකාව ස්වභාවික මනස නැති කිරීමට විපල්ලාස කරන එකත් මත්පැන් ද්‍රව්‍ය වගේම වැඩක්. කවුද විපල්ලාස නැත්තේ? හැම කෙනාම ජීවත් වෙන්නේ විපල්ලාසයක. මත් වෙලා. හැම කෙනාම ඉන්නේ රඟපෑමක. බිබුමනිතර විතරක් හැබැයික් කතා කරන්න එන්න එපා. හැම කෙනෙක්ම ඉන්නේ කෙලෙස් වල ඉන්නේ රාග, ద్వේෂ, මොහො ඉන්නේ හැම කෙනාම ඉන්නේ හැබැයික. අරයට මට ඇඟිලි දික් කරන්න හදනකොට Tamanට ඇඟිලි දික් කරන බුදුරජාණන් කිව්වේ ඔබ ළඟ රාගය තියෙනවා, ඔබ ළඟ ద్వේෂය තියෙනවා, ඔබ ළඟ මොහොය තියෙනවා, ඔබ කරන හැම දෙයකම දුස්චරිතයි. බත්පැම්බීමේ විතරක් නෙවෙයි දුස්චරිත වෙන්නේ. මං මං මේ බත්පැම්බීමට පේන්නේ නිකන් මම මේ බත්පැම්බීමට කතා කරන මට බොන්න බෑ ඒ කාලේ තමන යනවා. මම හරියට උත්සාහ කළා තියෙනවා බීලා නැතනට බීපු ගමන් වම්මනේ යන ඉතින් මට මට ගිය කාලෙවත් මට අල්ලලා ගිහිල්ලා නැහැ. එහෙම නෙවෙයි මං කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්ම වුණත් හොඳේ සාධාරණයෙන් අරගෙන බලන්න. අපි තව කාට හරි යා මදයට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් පානය කියනකොට අසතිමත් ඉන්න හැම වෙලාවෙම ප්‍රමාදනේ. මත්පැන් අරහ විතර නෙවෙයි. කුඩු හරහා විතරක් නෙවෙයිනේ ස්ත්‍රී දූෂණ හරහා විතරක් නෙවෙයිනේ සූදු හරහා විතරක් නෙවෙයිනේ හැම කෙනෙක්ම ප්‍රමාදගත කරන හැම කෙනෙක්ම මත් වෙලා. ඒකට දීලා තියෙන්නේ මජ්ජ පමාදට්ඨාන. මදයට සහ ප්‍රමාදයට හේතු වෙන සුරාව. ඒකට මදේ සහ ප්‍රමාදයේ සුරාවෙන් තොරව එනවනම් ඒකත් ඒහා සමානව පහත් කළ සැලකිය යුතුයි. ඒකට සෑම පෘතජ්ජනෙ දිහා බලනකොට ඒ මනුස්සට මදේ ප්‍රමාදේ නැත්නම් ජීවත් වෙන්න බෑ. මොකක් හරි ක්‍රමයකට හදාගෙන තියෙනවා තමන්ගේ ජීවන රටාව මේ කරගෙන යන නාඩගම් ටික නටාගෙන යන්න. අවදි වෙන්න කැමති නැහැ. කවුද කැමති සත්‍ය දකින්න? එචා භාවනා කරන අපිට තේරුම් අරගන්න අපිට මෙච්චර ඕනකමක් තියේදී අප්‍රමාදයට යන්න කොච්චර අමාරුද? මත්පැන් නොබිත්. ඉතින් එහෙම ඊට පස්සේ යම් කිසි කෙනෙකුට ජීවන රටාව පවත්වාගෙන යන්න බෑ. එන ප්‍රශ්න විසඳන්න මිනිහා ටිකක් බීලා බුදිනවා. ওই යුද්ධේ හොඳටම අමාරු වෙච්ච වෙලාවේ ජේ ඉන්න වෙලාවේදී කට කතාද මන් දන්නේ හමුදාවේ තුන් දෙනාම ඇවිල්ලා තිනවා ලොක්ක තුන් දෙනා. ඇවිල්ලා අපොයින්ට්මන්ට් එකක් ගන්න කියලා තිනවා. සර් මේ දාන නීචල හැටියට ගෙට යනකොටත් දෙමළ මනුස්සයන්ගේ අවසර ගන්න ඕනේ ගෙට යනකොට කැමැති කියලා. ගියේ පරීක්ෂා කරලා යනකොටත් ගෙහිමියන්ගේ අවසරයක් ගන්න ඕනේ මේ නිලධාරීන් විනය අනුකූලව හැසිරුණා. ඉතින් කවුරක්වත් දෙන්නේ නැහැ දෙමළ මනුස්සයෙක් ගියා පරීක්ෂා කරන්න. ඉතින් හමුදාව කරන්න බෑ අන්තිමට හමුදාවේ කට්ටිය කුමන්ත්‍රණය කරලා තිනවා හමුදාරජයක් පිටවන. ජේ.ආර් එතකොට නිෂි බල මොකද්ද? ඒකාධිපති මොකද්ද? මට මතක නැහැ. ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දාලා කියලා තියෙනවා දැන් තියෙන තත්ත්වය අමාරුයි. කූ එකට යන්න හදන්නේ. ඉතින් ඒ නිසා අපි මේ නීති ඔච්චරම තදබල කරන්න එපා. අපේ හමුදාව එච්චර මේ නීතිගත කරන්න යන්න බෑ. ඒකට අපිට මේ නීති කරන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වලු හමුදාවක ජයග්‍රහණය තියෙන්නේ විනය මිස සෙනගෙ නෙවෙයි. හමුදා විනයාරුකමක නම් පොලිසියෙන් එකතුනත් වැඩි විසනකක් දිනන්න පුළුවන්. ඒ නිසා නීති ඔච්චරම තමයි කියන්නේ. ඊට පස්සේ ගලු මම දැන් මගේ මුණුබරත් එක ක්‍රිකට් ගහන වෙලාව ඔච්චරයි. යන්නේ කිව්වා. ඊයරවසේ මේ කට්ටිය කියලා සෙක්‍රටරිට කතා කරලා කිව්වලු මේ පොඩ්ඩකට ඉන්න කියන්නේ මේ රටට බලපාන බරපතල ප්‍රශ්නකට මේ කතා කරන්න හදන්නේ. පිටි මේක ඉවර වෙනකම් පොඩ්ඩක් අහුන් කන්ද. ඊට පස්සේ කළු දැන් තම්සිලාට මං කිව්වනේ. කියන්න තියෙන්නේ තම්සිලා තියෙන වැඩේ තියෙන්නේ මොකද්ද කියන්න තියෙන්නේ. කළු සර් මේක ගියොත් අපේ හමුදාවල් අතර ගන්න ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ තමුසලා දාන මම සිවිල් ඇඳලා තියෙනවා මගේ යුනිෆෝම් එකට කිපිස්තෝලයක් නැහැ. තමුසලා තුන් දෙනා ගාම තියෙනවා කරන්න තියෙනවද කරනෝයි. ඕක තමයි තමුසලාට බොණ්ඩ දෙන ටික සැර ටික මොනවා ටිකක් දීලා පුදිය ගන්නවා කියන්නේ. හමුදාව කියන යුද්ධ කියන එක ඇත්තට ලේසි වැඩක් නෙවෙයි. අමාරු තමයි. ඔබට ඕන මට වෙඩි තියපන්. එහෙම නැත්නම් ගිහිල්ලා හමුදා නීතියට වැඩ කරපන් කියලා. මම දන්නේ නැහැ වෙච්ච දෙයක්ද නැද්ද කියන දන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතය සමබර කිරීමට අපි හැම කෙනා මොකක් හරි විකාරයක් කරනවා. මත්පැන් බොන මිනිහට විතරක් අපි ඇඟිලි දික් කරන අපි විකාර නොකරද? අපි කොච්චර විකාර කරලාද මේ අපේ අප්‍රමාදයේ තුල අපි මේ ගිල්ලිය ගත කරන්නේ. ඒ නිසා තව කෙනෙකුට ඇඟිලි දික් කරන්න මුදුර ත්‍රිපිටකයේ කියවලා බලන්න බුදුරජාණන් වහන්සේ කෙතනක හෝ අනුන්ගේ වැරද්දකට ඇඟිල්ල දික් කරන්න බලයක් කාටවත් දීලා තියෙනවද කියලා. කිසි තැනක නැහැ. කිසිම දේශපාලන බලයක් ওই 84000ක් ධර්මස්කන්ධේ කිසි තැනක නැහැ. උඹ තේරුම් ගන්න හදියන් මෙයාට ඇඟිලි දික් කරන්න, එයාට ඇඟිලි දික් කරන්න කිසිම කෙනෙකුට බුදුහාමර අපෝස්තල් සපත් කරෙත් නැහැ. නිසිබල දහනින්පත් කරෙත් නැහැ. ඒකෙන් දැනගන්න ඕනේ ඒක අපිට තේරෙනවා මේ මිනිස්සෙකුට අවස්ථාව දුන්නොත් එමස කොච්චරක් Tamanට අහිමි කරගන්නවද නිදහස දෙන්න දෙන්න දෙන්න කාලකන්ණියා පාපතරයා මෝඩයා අහිමි කරගෙන මොකද කරන්නේ? ඒකට කරන්න දෙන්නේ Taman දැනගත්තට පස්සේ වහාම අප්‍රමාදේ පිහිටලා සතිය පිහිටලා අවදි භාවය ඇති කරන වැඩපිළිවෙලක් කරනවා මිසක් මත් වෙන වැඩපිළිවෙලවල් අනන්ත අප්‍රමාණ තියෙන අපේ මේ භාවනා කරන යෝග ජීවිත තුල ඒව දැකලා අනුන්ගේ ආදාසයෙන් ඒව අයින් කරගන්න උත්සාහ කරනවා මිස තව කාටද ඇඟිල්ලක් දික් කරන එක යෝගාවචරයට දෙපැත්තක් අවාසියි තමන් පිළිබඳව විපල්ලාස තත්වයකටපත් වෙනවා හතුරෙක් ඇති කරගන්න. ඒ මිනිස්සු යන උඹ වැඩ බලන්න උඹ උඹ යෝග කරන උඹ කරගෙන අපේ ඇඟට ජීවිතේ ඇඟිලි ගහන්න එන්න එපයි ඒක පාපයක් නෙවෙයි. දැන් කවුරු හරි මගේම යාළුවෙක් ඉන්නවා එයා බොනවා. මෙයා හදන්න කියලා මට වගකීමක් කාටවත් දෙන්න පුළුවන්. මේ හැදුවේ නැත්තම් උඹට මේ මේ දේවල් වෙනවා කියලා ඒක මං කියනවා මේක අසාධාරණයි කියන්නේ. ඒක කාටවත් නැහැ. ජර්මන් නීතියේ තියෙනවලු වැරද්දක් දැක්කට පස්සේ වාර්තා කෙරුවේ නැත්නම් වාර්තා නොකරන එකට දඬුවමක් හම්බ වෙනවා අපි ඔය මේ හදිසි නීති අර්ථයේ අපේ තිබුණා සැක කටයුතු කෙනෙක් දැකලා වාර්තා නොකරොත් නීතියට අහුවන්න පුළුවන්. හරුවචනාංශේ ඒ තරමටම අපිට අනවශ්‍ය නීති පාවලා නැහැ. යාළුවෙකුට කතා කරලා කියනවා මට පේනවා උඹ ළඟ මේ ප්‍රමාදේ තියෙනවා. උඹට තේරෙනවා මගේ ප්‍රමාදයක් තියෙනවා කරුණා කරලා කියපන්. මම පිළිගන්න දෙය පිළිගන්න නැති වුණාට මට ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන එක මගේ යුතුයකම කියන්න පුළුවන්. අපි භික්ෂුන් වහන්සේලා අතර එහෙම අපේ ළඟ ගිවිසුමක් තියෙනවා. වැරද්ද දැක්කොත් ගිහිල්ලා වැඳලා නැත්නම් ඒ ශාංශ බැන්නම් ගුරුවරයන් කාට කියලා කියනවා. මුන්නාංශේ ගාව මෙන්න මේ මේකක් තියෙනවා ස්වාමීන් වහන්සේ අසවල් ඒකත් අසවල් නීති රෙගුලාසි කියන්නේ. අසවල් නීති රෙගුලාසියට මුන්නාංශේ වැරදි. මුන්නාංශේ බාර ගන්න එක ඒක අපිට ප්‍රශ්නයක්. හැබැයි නොකිය ඉන්න බෑ. Tamange ගුරුවරුන් නොකිය ඉන්න බෑ. හැබැයි හදන්න බයිලතල හදන කියන්නේ සයිකොලොජිකල් බලපෑමක් කරන්න බලතල කාටවත් ඒ නිසා ඒ ශිල්පද කවදාකවත් කවුරුත් පටවන්න යන්නත් එපා. ශිල්පදේ තනු මනින මිනුන්දන්න කරගන්න යන්න එපා. ඒක ද්වේෂයට හැරෙන. එනිසා කියනවා දාන සිල් සමාදන් වෙනකම් සීලයක පිළිහිටනකම් මිනිස්යාට ප්‍රධාන බාධාව රාගේ සිල් සමාදන් වෙච්ච දවසේ ඉඳලා ද්වේෂය බවට පත් වෙනවා. <laughs> ඒක මේකේ තියෙන ධම්ම සංගණී අටුවාවේ සාමාන්‍ය ලෝකයට රාම ලෝකයට බැඳෙන ප්‍රධාන බාධාව රාගය. සිල්ලත් වෙච්ච දවසේ ඉඳලා <laughs> බොරුද කියලා බලන්න සිල්ලතුන් දිහා බලන්න මොනතරම් නොඉවසනාසුළු ගතිය. කොස්ස ළඟින් අසහස යන්න බැරි ගතිය. නුරුස්නා ගති කොච්චර එනවද කියලා සිල්ලතුන් ගාව. ඒක බෝ වෙන ලෙඩක්. අපිට අයිති නැති දේවල් පැත්තකට දාලා විනෝදෙන් ජීවත් වෙන්න පුළුවන්. අරයා පහු කරුවා මෙයා පහු කරුවා කියන මගේ account එකට එන්න ඕනේ නැහැ. අපි දෙනියක් මමත් මෙච්චර කාල සංසාරේ එනකන් මේ වෙනකන් කරපු දේවල් කවුරු හරි ලියාගෙන කරගෙන හිටියානම් ඇසුරකට ගනීද? එහෙව් වෙලා එක පාරට නංගෝට ඇවිල්ලා මේ ඔක්කොටම බයින්න පටන් ගත්තොත් උඹලා කොහෙද ඉන්නේ මොකද්ද කියලා අසාධාරණ යාළු අසාධාරණ. දීර්ඝ ගමනේ සම්පූර්ණ චිත්‍රය දිහා බලනද අපි වඳින්න වටිනවා අපිට එකතු වෙච්ච කල්යාණ මිත්‍රෝ අනේ මේ අපිට පෙන්ලා දීලා තියෙන දුර දැක්ම එහෙම නැත්නම් අපිට අපි අපේ වගකීම් බාහිරේ තේරුම් ගන්නට පෙන්ලා දීපු හැටි මොන්න තරම් දුක් විඳලාද කියලා දෙන්න ඇත්තේ. කවදාවත් ගහලා බැලලා කෙරුවා නම් අපි වගේ මිත්‍ර හැදෙන්නෙත් නැහැ. අනුකම්පාවෙම කියලා දෙන්න. ආගමට වැරදුනේ ඔන්න තැන තමයි. හැම ආගමක්ම අනික් කට්ටිය හැදීමේ කොන්තරත් එක මේකට කියන්නේ වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එකක් කරගත්තා. තමන් පටවගත්ත මේ මනස සුචරිත කරන්න වෙනවා, දේවවාදියෙක් කරන්න වෙනවා, මනස සිල්වන්තයෙක් කරන්න ඕනේ. ඒ මනසගේ හිත විතර කෙලෙසිත තුච්ච පාර හිතක් නැහැ. අන්තිම භයානකයි. බර්ටනසල් ලියලා තියෙනවා තව කෙනෙක්ගේ මානසිකත්වයට අත තියෙන හොඳ කරන්න කියලා තමයි අත තියන්නේ. එච්චර පාහරකමක් කවදාවත් තිරසනෙකුට එන්නේ නැහැ කියලා. තිරසනෙකුටත් එන්නේ නැතරම මිනිසයා පාහර වෙනවා. තව කෙනෙකුගේ ජීවිතයට හොඳින් හෝ නරකින් අත තියන්න කියන දවස. ඒකට කියන්නේ vested interest කියලා. ඒක තමයි මිනිස්සෙගේ හිතකට එන්න පුළුවන් භයානකම පිළිකාව. අපි පුළුවන් තරම් කිසි කෙනෙක් එක්ක එහෙම බන්ධනයක් නැහැ. අපි කාටවත් ආදර්ශයක් වෙන්න ඕනේ. සරුවචනසේ කියපු දේවල් අපි ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න ඕනේ. කවුරු හරි වැරද්දක් කරන ඒ මනසට අනුකම්පා කරනවා ඇර. සුදුසු වේලා බල්ලා කියලා දෙන්නේ අනුකම්පා කරනවා ඇර. ඒ මනසයා පහත් කළ සලකපු ගමන් ඒ මනසා අපා දෙකකට වැටෙනවා. ඒ වගේම අපිටත් යත් කෙනෙක්ක තියෙන sannivedanaye සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ ඒ ඇති වෙන බාධාව නැතර කරන්න බුදුහාමුදුරු කියනවා මට කරන්න දෙයක් නැහැ කියලා. කවදාකවත් නරකයි මොනම හේතුවක් නිසාවත් අපි මේ තියෙන සම්බන්ධතාවය ඔද්දල් කරගන්න එහෙම ඔය හදන්න බැරි නම් ඔය තත්ත්වේ තියාගෙන හරි යන්නේක ඒක තමයි අපිට කරන්න තියෙන ලොකුම මානව දයාව පුළුල් මනසකින් කරන්න තියෙන්නේ නිසා මේ සිල්පද පිළිබඳව මේ Taman කෙරෙහි හොඳ අදිෂ්ඨාන ශක්තියකින් යුක්තව ඒක කරන්න. අදට වැඩි හෙට කරන්න සීලේ අදි සීලයකට හැම වෙලාවෙම උත්සාහ කරන්න. නමුත් ඒක බලාපොරොත්තු වෙන්න එපා. මම මගේ මිම්මෙන් අනුමනින්න එපා. මන්නපු ගමන් සම්පූර්ණ පටලවිලක් වෙනවා. මම දැක්කේ ඒ ඒ දෙන්නයි මගේ ජීවිත දැක්කේ අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධිය කියලාම කරා. කවදාකවත් Tamange මිම්මෙන් අනුමනින්න එපා කියලා. දැන් කරමින් ඉන්න පඬිතු ස්වාමීන් වහන්සේ බුරුමේ පඬිතාරු ස්වාමීන් වහන්සේ කවදාකවත් නැහැ. අන්තිම දක්ෂ චරිතයක් රඟපාන. බොහෝම නිර්මල චරිතයක් රඟ කාටවත් මෙහෙම කරපන් මෙහෙම කරපන් පොත පෙන්නන මෙන්න මේ මෙහෙම එකක් තියෙනවා එච්චරයි. ඒ කවුරු වැරද්දක් කරුවයි කියලා Taman හිත නටක් කරගන්නෙත් නෑ. ගත්ත කොඩිය කොඩියම තමයි. ඒක අරගෙන යනවා මිසක් කවුරුත් පව් කරනවා වැරදි කරනවා කියලා මගේ මිනිස්සු මාගෙන් අකමැත්තෙන් හැලිලා යනවා. වෙන ගුරුවරු පස්සේ යනවා. කත්ත පහකට ගණන් ගන්න. උත්සාහ කරන්නේ මට මේ හම්බෙච්ච ජීවිතේ ඊට වැඩිය තව අධිශීලයට මට යන්න පුළුවන්ද? අධි ප්‍රඥාට අධි සමාධියට යනවා මිස තව කෙනෙක් පිළිබඳව චිත්ත පීඩා ගන්නෑ. ඒක නිකන් කරුණාවක් මෛත්‍රියක් නැතුව වගේ පේන්න තියෙන්නේ. නමුත් ඒ වගේ කෙනෙක් වැටෙන්නේ නැහැ කවදාකවත්. නැත්නම් අනික් කෙනෙකුගේ බර Tamanට ගන්නෑ. හැබැයි හරිය ආදර්ශවත්. දිහා බලනකොට හොඳ සීලයක කටයුතු කරනවා. අල්ලන්න බෑ හැබැයි මොන දෙයකට කරනවද මොන දෙයක් પરමාර්ථ කරන කරනවද කියලා තේරෙන්නේ. හුදු ධර්ම වෙනුවෙන් කරනවා. කියලා දෙනකොටත් හරිය ලස්සනට කියලා දෙනවා. හැබැයි ඇඟිලි ගහන්න යන්නේ. කාගවත් ජීවිතේට ඇඟිලි ගහන්න යන්නේ මේ ඇයි මං කියු දෙ කෙරුවේ නැත්තේ කියන එක ඒ ඒක ඒ බොරි එක ගන්නෑ. ඒක ඒක හරි ශ්‍රේෂ්ඨ චරිතයක් මම දැකපු. මගේ සාකච්ඡා කරනකොට කියනවා මේ මෛත්‍රිය වඩන එක බාම් එකක් වගේ කියලා අත වශයෙන් විපස්සනා කරනකොට තමයි කියලා ද්වේෂ ක්ලේශය අයින් කරන්න පුළුවන්. තව එක්කෙනෙක් තව මෛත්‍රිය වඩනවා නම් Tamanට නැතුව Tamanට බඩ ඉවර වෙලා හරි එන එක්කෙනෙකුට මෛත්‍රිය වඩනවා නම් එතකොට ඒ විපස්සනාව කියන ඒ පැත්තේ එන්නේ නැහැ නේද ඒක කොහොමද එතකොට ඒක එක්ස්ටෙන්ඩ් කරන්නේ ඒ කියන්නේ Tamanට පරිබාහිර තව කෙනෙකුට මෛත්‍රී කරනවා ඒත් ඒක සමතය හරහා තමයි විස්තර කරන්නේ. විපස්සනාවෙන් කරන්න බෑ. විපස්සනාවෙන් තව කෙනෙක් ඉන්නවා කියනකොටම ආත්ම සංඥාවට අහු වෙලා ඉවරයි පටන් ගන්න කෙනා එතනින්ම කෙලසිලා. තව මෙතන කෙනෙක් ඉන්නවා. මම මේ මනුස්සයට මෛත්‍රී කරන්න ඕන කරන විපල්ලාස දෙකක් නේ. මම ඉන්නවා. මම මෛත්‍රී හරි. එතන කෙනෙක් කෙනාට මෛත්‍රී නැහැ. ඒක කොච්චර කොච්චර හර්ඩල්ස් කීයක් පැනලාද කියලා බලන්න. ප්‍රශ්නේ ගොඩනගනකොටම අහුවෙලා ඉවරයි. ඒකෙදි කරන්න පුළුවන් සම්මුතියේ ඉඳගෙන ওই ලෝකේ මිනිස්සු ඉන්නවා දෙවියෝ ඉන්නවා බ්‍රහ්ම ඉන්නවා ඒ මට්ටමේ සමත මට්ටමේ නෙම නැත්නම් මේ සම්මුති මට්ටමේ ඒ මේ අපි අතර තියෙන ගැටුම් නැතිවීම සඳහා වාහනයකට නිකන් ලුබ්‍රිකේට් කරනවා වගේ කරන්න පුළුවන්. විපස්සනා පැත්තෙන් බලනකොට මම වෙමි කියන සංකල්පේ වෙලා තමයි තව කෙනෙක් මම මගෙන් පරිබාහිර එකක් ගන්නකොටම මෙතන කුඤ්ඤ වැඩිලා ඉවරයි. ඊට පස්සේ අරව ගැන හිත වැඩියෙන් වැඩියෙන් යනවා මෙතන තව තව කුඤ්ඤ තද වෙනවා. මෙතන හොඳටම කුඤ්ඤ වදින්න ඕනේ මම වෙමි. ඒ අස්මිමානයේ හරහා තමයි මේ තීරම් පැතිරෙන්නේ. එතකොට මේක ගලව ගන්න කවදාකවත් හම්බ වෙන්නේ. ඒ විපස්සනා කරනකොට එතන මේ හුරස් වීමක් වෙනවා. ඒක නිසා මෙත්ත මෙත්තසාගත සූත්‍රයේදී සරුවචනසේ දේශනා කළා තියෙනවා සුභ පරමහම්බික වෙමෙත්තා චේතු විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස බික්කුණු උත්තරින් අපටි විජ්ජන්තස්ස කියලා ප්‍රකාශයක් ඒ සූත්‍රය හරි කන්ට්‍රඩික්ටරි හරිම මේඩම් කියවලා බලනකොට හුඟක් මීට කියවන්න ඕන සූත්‍රයක් ඒකෙදි කියලා තියෙනවා මමත් මහණි මෛත්‍රී භාවනාව කතා කරනවා සුභ පරමහම්බික වෙමෙත්තා චේතු විතුම් වදාමි මේ ලෝකේ තියෙන හොඳ පැත්ත විතරක් බලාගෙන ඵලයක් නරක වෙච්ච, වැරදිච්ච ඒවා, පෙරදිච්ච මොනක්ක බලන්නේ. සුභේ પરමාර්ථ කරගෙන ඵලයක්. සුභ પરමාම් භික්කවේ මෙත්තා චේතෝති වදාමි. ඉද පඤ්ඤස්ස භික්කුනේ මේ ශාසනයෙහි ස්වාර්ථයේ කැමැති වෙන භික්ෂුව විසින් හොඳ පැත්ත විතරක් බලාගෙන යන් උත්තරින් අපට විඥාන්ත නිවන් දකින්න දොරතෙක් නිවෙන මේ පිට ඉන්න කෙනෙක් එක්ක සතුටින් සමාදානෙන් ඉන්නවා මිස රණ්ඩු සබ්බත දඩවල වෙන්න යන්න එපා මොකද එතකොට වෙන්නේ මේ ගමන බාධා වෙනවා දෙන්න තියෙන දේක් දීපන්. ඉල්ලන දේක් දීලා දාලා ඕ බබා නලවනවා මිසක් ඔය බබා වෙන කරන දෙයක් නෑ. ඔක්කොම ඉන්න හරියක් ඉන්නේ ලෝකේ කුට්ටි කඩා ගන්න කට්ටිය. තෝමිසුන්ට විපස්සනා උගන්වන්න ගියොත් එimhe අපිට පෙට්‍රල් ඉවර වෙනවා. ඒ නිසා කරන්න තියෙන ඒගොල්ලන්ට ඕන දේ දීලා Tamande යන්න ඕනේ නම් නිවන දක්වාම මිනිසුන්ගේ හොඳ පැත්ත විතරක් බලාගෙන යන්න. එහා පැත්තට ගියාට පස්සේ තේරෙන ඕ මොනක්වත් ඔක්කොම විපල්ලාස තියෙන්නේ නිවෙනින් එහාට යනකම් මේ පිට ඉන්නකම් ඉන්නකම් පවතින සාමයේ වෙනුවෙන් මෛත්‍රිය බාම් එකක් විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා මේ විශේෂම සංවිධාන වෙනකොට සමිති වෙනකොට බුදුරජාණන්සේ සඳහන් කළ තිබුණේ සමග්ගාණන් තපෝසුකෝ. භවනා කරන්නන් අතර සමගිය තමයි සුඛයක් වෙන්නේ. මොකද එකිනෙකා ගැටුමක් ආවොත් එහෙම එතන මෛත්‍රිය යොදා ගන්න දන්නේ නැත්නම් විපස්සනාවක් කරන්න හම්බ වෙන්නේ බලු බලු පොරයක්. කහකොට වැටිලක් සිද්ධ වෙයි. ඒ නිසා මම හිතාගත්තේ සෙනගක් ඉන්න එක ඉන්නකොට නිවන කියන්නේ සාමී. මම තනි වෙනකොට නිවන කියන්නේ කෙලෙස් නැතිකම. අභ්‍යන්තර සාසනයේ නිවන එකක්. සමගියක් පිරිසක් එක්ක ඉනකොට ඕනම දෙයක් අප කරනවා. පෙරස කට්ටියත් එක්ක hina වෙලා කතා කරගෙන ඉන්න එක විතරයි එකම પરමාර්ථය එච්චරයි. මේ පිරිසේ සම්මුතියක් තියෙනවනේ ඒ සම්මුතිය හැටියට hina වෙලා ඒ දෙන්න තියෙන දෙයක් දීලා බබා නලවන එක විතරයි කරන්නේ. ඒ ගැනම වැඩි විතර හිතන්න යන්නේ හොඳ පැත්ත විතරක් බලලා බබාලා හරිසෝක්. කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ ඒක. නෑ බුදු දේශනාවේ සඳහන් කරලා තියෙනවා සමග්ගාණන් තපෝසුකෝ. ලස්සන වචන කීපයක් බුදුහාමර පාවිච්චි කරලා තියෙනවා. අවිරුද්ධ ප්‍රතිපදා, සාමීච ප්‍රතිපන්න, අරණ ප්‍රතිපදා, සමග්ගාණන් තපෝසුකෝ. අවිරුද්ධ ප්‍රතිපදා කියලා කියන්නේ මේ මේ අපන්නක ප්‍රතිපත්තිය කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපත්තිය. මෙයා කියනවා මොකක් හරි ඇවිල්ලා මට තදින් මේ දේ කරන්න ඕනේ කියලා. ඉතින් මෙයා හන උඹ කතා කරන සීයෙන් බුද්ධියෙන් දුවායන කරපන්. මගේ නෑ විරුද්ධත්වය. මොකද එයා පූර්ණ සමාජිකේ අපන්නක ප්‍රතිපදා අපන්නක ජාතකයේ අපන්නක සූත්‍ර කීපයක් බුදුහාම දේශනා කරලා තියෙනවා. ඒක තමයි සාමීජ ප්‍රතිපන්න කියලා කියන්නේ අපි එකතු වෙලා මෙතන අරගෙන තියෙනවා නම් මොන හරි ව්‍යවස්ථාවක් අපි ව්‍යවස්ථාව හැටියට ඉන්න ඕනේ මෙතන ඉන්න තාක්කල්. ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න හදනවනම් ඵලයෙන් වෙන පැත්තකට. මෙතන සාමීජයද අරණ ප්‍රතිපදා කියන්නේ රණ කියලා කියන්නේ ගැටුම. අරණ ප්‍රතිපදා කියලා කියන්නේ මොන්නම කෙනෙක් එක්ක හරි ගැටුණා නම් ඒ 150ක් මගේ වැරද්දා. මට තියෙන එකම දේ තමයි මේ යන මට කඩළු මොටද. අපි වරුවක් එකට ඉදී ඔය ඉන්න වරුවට මෙයන්ත් එක්ක ගහගන්න වැඩිය හොඳයි සතුරු වෙලා යන්නදලා නිකන් ඉන්නවා. අය අපි හම්බෙන්නේ ආය සංසාරයකට පස්සේ. ඉවරයි. උගේ එක තැනම අල්ලගෙන läගෙන්න ගියොත් තමයි ඔය රණ ප්‍රතිපත්තියට යන්නේ. අරණ ප්‍රතිපත්තිය. ඒ වගේම තමයි ඔය කිව් විදිහට සාමය ඕනම කෙනෙක් දපණ දබන්න පුළුවන් මායම තමයි සාමය. හැම කෙනාම කැමතියි. ඒසයි සාමයේ සඳහා තමන්ට තියෙන කැපකරන එක තමගේ රුචි අරුචිකම් කැප කරන්න වෙනවා. වස්තු භෝග කැප කරන්න. හරි සිම්පල් වැඩි. ප්‍රමාණ කරන්න පුළුවන්. හැබැයි කවදාකවත් ඒ ඒ වගේ වෙහෙස කර කෙනෙක් එක වැඩිපුර ඇසුර සිද්ධ වෙයි. වෙන්නෙත් නෑ ස්වභාව සිද්ධත් නෑ. එහෙම කරදර වෙලා අමර වෙනවනේ යා පැත්තකලා වෙයි. ඕන තරම් ලෝකේ තියෙනවනේ අපිට වෙන ඉඩම් තියෙනවා වෙන මිනිස්සු ඉන්නවා වෙන තැන් තියෙනවා. යන්නේ එකයි තියෙන්නේ. ඒ නිසා ඒ අපන්නක ප්‍රතිපදාව පවා ඉස්ලාම ජාතක කතා පටන් ගන්න අපන්නක ප්‍රතිපත්තියේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා තමයි මේකට. එහෙම නැතුව මේ ලෝක බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් කිව්වා මහණෙනි මම කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ වුණාට ලෝකයා මගෙත් එක්ක ගැටීම තා කවදාකවත් නැත කරන්නේත් නැහැ කියලා. බුදු වෙච්ච බුදුහාමුදුරුවොත් එක්කත් ගැටෙනවා. බුදු වෙනවයි කියලා කියන්නේ එහෙව් ගැටෙන ලෝකේ මම නෑ ගැටුමක් ඇති කරන්නේ. ඇති වෙනවා ඒක අපේ අඩුපාඩුකම් නිසා ඇති වෙන. ඒ බඳලා ඉල්ලලා සමාව විලන් කියන අනේ සමාවෙන් මේ by mistake pretty mistake එකක් වැරද්දක්. හරිම ජොලි දැන් අවුරුදු 30 ගානකින් මම මේ කතා කරන්නේ. ඒවා ප්‍රයෝග. ඒවා ප්‍රයෝග. ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. බොඩි නොලෙජ් කියලා ඒ සමාජලාට දැන් මෙයාත් එක මම කතා කරනවා. මෙයා නුරුස්නා ගතිය. මෙයා දෙක තුන කරනවා නම් ඉඳපු ගමන් මම ඇතින්. එතකොට කියන්නේ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මගේ බොඩි එකට තියෙනවා ගතියක් එතකොට වදිරු. එනවා එතන ඉතින් ඈ දෙකම තමයි. අරක මේ ප්‍රතික ක්‍රියාවක්. ඒ වෙලාවට තද වෙලා ගහන එක හිතලා බල්ලා කරන එක නෙවෙයි මට්ටම් පැන්නට පස්සේ ක්ලච් එක ලිස් කර පන්නනවා. ඒ වගේ කියන බොඩි නොලෙජ් මොකද කරන්නේ? ආ භාවනා කරනකොට ওই ගැස් වෙන්නේ අර මේ වෙන්නේ ඇඟ එයා වැඩ කරනවා. හැබැයි ඉඳගන්නේ ඒකට නෙවෙයි. විශේෂ පෙන්නනව නෙවෙයි. පෙන්නනව නෙවෙයි, පෙන එළියට එනවා. ඒ එළියට එනකන වරි කරන්න එපා කියන එක විතරයි බුදුහාමර කියන්නේ. ඒ සිද්ධියේ ඩිෆෙන්ස් සිස්ටම් එකට මේ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා මට්ටමට යනකම් අපිට පුළුවන් දරන්න. ඊට පස්සේ සිස්ටම් එකෙන් මේ යනවා රිෆ්ලෙක්ෂන් මේ රියැක්ෂන් එක. ඒ රියැක්ෂන් එක මම නෙවෙයි. මගේත් නෙවෙයි. මගේ ආත්මයත් නෙවෙයි. ඒ කියන්නේ එතෙන් දෙනා ඉවසලා ඉවසලා ඉවසලා මට්ටම් පැනනට පස්සේ දැන් රබර් පටියක් ඇදලා ඇදලා ඇදලා ගියාට පස්සේ ඒක ආපහු එන ගතිය නැති වෙලා යනවා. අවන්ති ලක්ෂ්‍ය කියලා එකක් දෙනවා. අවන්ති ලක්ෂ්‍ය පැනපු ගමන් රබර් වල තියෙන ඇදිලා එන ගතිය නැහැ වංගුර වෙනවා. ඉතින් මේ පද්ධතියත් එහෙමයි. ඒක මම නෙවෙයි. ඒක ධාතු ස්වභාවයක්. ඒක චිත්ත නියාමයක්. ඒක කර්ම නියාමයක්. ඉතින් ඔකට මොකට වරි කරන්නේ? සමහර ඒ පෙන්නලා බෑ. මං කියන්නේ පෙන්නේ සිද්ධ වෙන දෙයක් මම මේ කතා කරන්නේ. පෙන්නන්න කියනනම් අපි චේතනාපූර්වක එක අල්ලලා තියෙනවා අපි ඒකට වගේ කියනවා. නමුත් අපි ඇඟේ තියෙනවා the body knowledge කියලා එකක්. ඉබේ ඉබේ වෙනවා. ඒකට වරි කරන්න එපා. ඒක වරි කරලා වැඩක් නැහැ. මොකද මේ සිස්ටම් එකේ සිස්ටම් එකේ දෙන ආරක්ෂාව සඳහා හැදිලා තියෙන ක්‍රමයක් ඒක. එතකම්ම නෑ ඒක ඒක ඒකත් හේතුඵල ධර්ම පද්ධතිය. එතකොට අසංකාරිකව සිද්ධ වෙන්නේ. හැබැයි ඒව කලින් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා සිස්ටම් එක ඇතුලේ. අපේ උෂ්ණත්වය මෙතෙන්ට යනකම් ඉවසන්න පුළුවන් ඊ හරියම කලන්ත හැදෙනවා. අපි නැත කරත හැකේ. බලක් ගන්න බෑ. ඒ පවක් <laughs> පවක් වෙනවා මම කියාගත්තා. බුදුහාර කියන්නේ මේක වෙන දෙයක්. මේක ස්වභාව සිද්ධියක්. මේ ගැන වොරි කෙරුවොත් පවක් වෙනවා. කියන්නේ එතකොට එන උද්දච්ච කුච්ච චෛතසිකේ පවක්. බුදුන් කියන්නේ මේක හොඳට භාවනා කරපේකන දන්න මේක මම කරලා හිත කරලා එකක් නෙවෙයි. ගියේ ඒක කරන්නත් නෙවෙයි. නමුත් මේ ධාතු වල එක මට්ටමකට ගියාට පස්සේ ධාතු ක්‍රියාකාරීත්වය සිද්ධ වුණා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා හොඳට පුරුදු කරපු එකනට තේරෙනවා. අපි ළඟ තියෙන පෘ탁ජන ගතිය තමයි මේකට වොරි කරන එක. බුදුන් කියන මේකේ වොරි කරලා යන්න දෙයක් නැහැ. මොකද චේතනාත්මක සම්බන්ධයක් නැහැ මේකේ. නමුත් කලින් භාවනා කරම නැති කෙනෙකුට ඒක අල්ලන්න බෑ. දැන් හිතන්නේ දැන් මෙයා කියනවා උඹ ගැහුවා තමයි කියලා. ඉතින් මමත් මම ඇතිමුත් ගිහිල්ලා තියෙනවා නෑ කියන්න බෑ. ඉතින් එක්කෝ කියන්න වෙනවා හරි. වැරදුනා නම් මම ඕන ඕන එකට මම සමා මේ මේ දඬුවම් විඳින එකට ලෑස්ති. හැබැයි worry කරන්න දෙයක් නෑ. main thing is not to worry. ඒක ප්‍රශ්නේ නෑ. නෑ සමා විල්ලිල්ලෙන් සමා විල්ලිල්ලෙන් එයාගේ හිතට සාන්තියක් වෙනවා. ඒ පුද්ගලයාගේ හිතට සාන්තියක් වෙනවා. මේ මේ මම මේ මම මේ කියන එකේ කරන සහ කෙරෙන කියන දෙකම මම විස්තර කරන්න හදන්නේ. මේ පද්ධතියේ තියෙන ගොඩාක් දේවල් අපි දන්නේ නැතුව කෙරෙන දේවල්. අපේ කම්ෆර්ට් zone එක තියෙනවා. කම්ෆර්ට් zone එකෙන් පිට පැනපුව ගමන් රියැක්ෂන්ස් වගේක් එනවා. කම්ෆර්ට් zone එක ඇතුලේ විතර අපිට මෙන්ටර් කරන්න පුළුවන්. ඒක සීලයට අහු වෙනවා. එයාට පැන්නට පස්සේ මේ ශරීරේ මොන විදිහට ක්‍රියාත්මක කරලා කියලා අපිට දන්නේ ඔකට ලැජ්ජ වෙලා ඇති වැඩේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ. ඔයන වොරි කරලා ඇති වැඩේ මොකද්ද කියලා. මෙන්න මේක අනවශ්‍යයි. ධර්මානුකූල උනාංශ පෙන්ලා දීලා තියෙනවා මේක නිකන් බොරුවට හිත නමනා කරන වැඩක් නෑ. මොකද අපේ විශේෂීස්ත්‍රයෙන් පිට තියෙන. ඒක නිසා ඒකට ඉඩ තියාගෙන අපිට පුළුවන් හරිය ප්‍රදේශය අපි හික්මවගෙන යනවා. නමුත් යම්මට පැනනට පස්සේ ඒවා ස්වභාව සිද්ධ වෙ සිද්ධ වෙන. ඒවට වොරි කරන කරන එක විතරයි අපිට තියෙන ලාභේ බුද්ධ බුද්ධ බෞද්ධ වෙච්ච නිසා. ඒවා අපි හිතලා කරන දේවල් නෙවෙයි. ඒක හොඳට ටෙස්ට් කරලා බලන්න හිතලා කරාද නැද්ද කියලා. කරා නම් කර්ම රැස් වෙනවා. ඒක තමයි සතියෙන් බලන්න ඕනේ මධ්‍යස්තව ඉන්න වෙලාවේදී ආස්වාස ප්‍රසවාස කොච්චරක් හිතලා කරනවද කොච්චරක් කරනවද සක්මන් කරනකොට අවිජින එක ස්වභාව සිද්ධ වෙනවද නැත්නම් හයියෙන් යන්න ඕ හිමීට යන්න මොකක් හරි රංගපෑමක් යනවද අවිජින වෙනුවට කරනවද නැත්නම් අවිරිද්ද සාමාන්‍ය කාය වේගයට වෙනවද මේක හරි අමාරුයි හිතන තරම් මම මට මතකයි මම ඔය ෆාම් එකේ වැඩ කරන කාලේ මම එතන පන්සලේ ගෙනල්ලා පොත කිව්වා. ඒකේ අභිධර්ම පොතක් කිව්වේ. අසංකාරික සසංකාරික කියලා දැම්ම වැදුනා මුළු රෑ තිස්සේ ඔච්චරයි මගේ හිත වැඩ කරේ. යමක් කරනවද කෙරෙනවද? මේක ali ඉවරයක්ම නෑ මොන දෙයක් මට දැන් විශ්වාස නෑ. කරනවද කෙරෙනවද? ඊට පස්සේ පැවිදුණාට පස්සේ මම ඥානන්ද හඳුනනකොට කිව්වා ස්වාමීන් වහන්සේ මේ වචනේ මම අහලවත් තිබුණේ නෑ. ඒක වැඩිච්ච ගමන් ඒ තීරේකවල ආපු ගමන් දවස පුරා මම කරන දේවල් මම කරන දේවල්ද කරන දේවල්ද කියලා කිව්වට පස්සේ ඇත්ත තමයි කතාව ආයිස්මතුන් හැබැයි ওই දෙක අතර ග්‍රේ ඒරියා එකක් තියෙනවා කියලා කරන කෙරෙන දෙක අතර මැදදී මැද හරියේදී කරනවද කෙරෙනවද කියන එක අල්ලන්න බැරි තරක් තියෙනවා ඒ නිසා ඕකේ අභිධර්මයේ කියන තරම් black and white difference එකක් නැහැ කිව්වා මැද තියෙනවා කිව්වා ග්‍රේ එකක් ඒක නිසා කොහොම තියරි එකක් හදන්න බෑයි මට ඒ වෙලාවේදී මට ගියා මට ප්‍රයෝජනයක් තියෙනවා නම් ඔබ වහන්සේ ඔහොම කියන්නේ කොහොමද? මම දැක්කනේ ඒක ප්‍රයෝජන තියෙනවනේ කියලා. හොඳට බලන්න හුස්ම ගන්නවද හුස්ම ගන්නේනවද කියන එක. සමහරට බරපතල ප්‍රශ්නයක් ආනාපානේ කරනවා. ඇවිදිනකොට සක්මනේදී කොච්චර වේගයකින් යන්න ඕනද කියන එක එහෙම නැත්නම් කොතෙන්ද යනකම් මෙනෙහි කරන්න ඕනද කොතනින් පස්සේ ඉබේ මේ භාවනාවට යන්න දෙන්න ඕනද කියන ඒවා හරීම සියුම් දේවල්. ඒක ප්‍රත්‍යක්ෂයෙන්මයි අල්ලන්න තියෙන්නේ වරද්දගෙනමයි අල්ලන්න තියෙන්නේ කවදාකවත් නිවැරදිව තියරකින් දෙන්න බෑ. ඒ නිසා අසංකාරික සසංකාරික තියරටිකලි හරි ලස්සන කලුසුදු වුණාට ඔය හිතෙන් තරම් ඒක ඔය ලේසි වැඩක් නෙවෙයි. කොටි මානපානේ ආස්වාසි ඉවරලා ප්‍රසවාසි අල්ලන තැන. කොතෙන් යනකම් ආස්වාස් ප්‍රසවාසි ස්පර්ශයේ තිනඳ කොතනින් එහාට යනකම් නිකන් කොස්මික් එනර්ජි එක හරහා යනවද කියන එක හිතන තරම් ලේසි නෑ.